අපි අදත් මේ වැඩසටහන තුනේ දවසටත් පොදු කමඨාන් සුද්ධ කිරීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් ප්‍රශ්න විචාරාත්මක කඩපිළිවෙල මේ ඊයේ පොඩි පොඩි කාර්මික දෝෂ ඇති වෙලා තියෙනවා. ඒක අර මිච්චිලාගේ ගැහන කට්ටිය අපිට මතක් කරනවා. ඒ නිසා අපිට ඒකඳ වීමක් ආවා. මේ පිට අය සම්බන්ධ වෙනවා කියලා. ඉතින් මට හිතුණා ඒ අයට ආර්දනා කරන්න එයාට තියෙනවා නම් මේ අදාළ ප්‍රශ්න පිටේ ඉඳලා අහන අයට සුදුසු ක්‍රමයකට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අපි එතකොට මෙහි ප්‍රශ්න වලට ප්‍රමුඛතාවය දීලා ඒ ප්‍රශ්න වලට අපි අනුකම්පා කරන්න පුළුවන්. ඒ නිසා මිත්‍යලාරහරහ ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවනම් ප්‍රශ්න ගන්න නැත්නම් වැඩි විස්තර බලාපොරොත්තු වෙන ඒ සුදුසු ක්‍රමයකට ඒක ලිඛිතව දැනුම් දෙනවා නම් හොඳයි. දැනුම් දෙන විදිහට ආරාධනා කරනවා. ඒ අතරම අපි සතිವಾರය ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භය ලබා දෙන විදිහට ඉල්ලා හිටමු. කරුණාවෙන්. අසසන්නාංශ ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී ලැබෙන අත්දැකීම් විස්තර කිරීමට කැමැත්තෙමි. මහා භාවනාවට අනුගත වෙයි. මහත්සේ සිට විසිරී තිබූ නිසාවෙන් හුස්මට සිත යොමු කිරීමට අපහසු වූ බැවින් පරමෝ මෛත්‍රී භාවනාව කර එමගින් ස්වභාවික හුස්ම රැල්ල වැටුණු තැන සිට හුස්මට සිත යොමු කෙරෙහි. එවිට ආශ්වාසයේ දීර්ඝ සීතල ලෙස ප්‍රශ්වාසයේ කෙටි උණුසුම් ලෙස දැනේ. ආශ්වාස කිරීමේදී හුස්ම රැල්ල උර දක්වාම ප්‍රකට ලෙස දැනුණද ප්‍රශ්වාසයේදී නාස් ලුණු කවට දැනුනේ. එෙහිදී ප්‍රශ්වාසයේදී මකරෙකු ගිනි පිටින පරිදි චිත්තરૂපයක්ද නැමුනේ. මෙලෙස හුස්ම රැලි හතක් අටක් ගන්නා විට නැවත සිතට විවිධ සිතුවිලි ගලා ආවා. විවිධ රූප වැවුණා. පාට පාට බෝල ගිනි බෝල වැන්නේ. එම සිතුවිලි ආසනින් මට එය හඳුනා ගැනීම නොහැකි වුණා. එවිට එම සිතුවිලි ඔස්සේ තර්ක විතර්ක ගොඩනගමින් ගොඩනගමින් විනාඩි 10ක 15ක කාලයක් වෙන කාලයක් මට නොදැනීම ගත කරනවා. නැවත සිත විසිරී ඇති බව වැටහුණු වැටහුණු මොහොතේදී නැවත මුල් අරමුණට සිත යොමු කිරීමට හැකි වෙනවා. හිත හුස්මට යොමු කර විනාඩියක පමණ කාලයක් සිටීමට හැකි විය. එෙහිදී හුස්ම ක්‍රමයෙන් සිවුමි නොදැනී ගියේ. ඉන්පසු ශරීරයේ නොදැනී ගියා. එලෙස විනාඩි දෙක කාලයක් පමණ පසු විට මාට වැටහුණු පරිදි ධනයිසේ සහ කොන්දෙහි වේදනාවක් හට ගැනුනි. එහිදී මා වාඩි වී සිටින විදිය වෙනස් කිරීමට සූදානම් වූ විට ශරීරයේ සෙලවීමට නොහැකි බවක් දැනුනි. ශරීරයේ ගල් ගැසී ඇති ලෙසත් ඇඟ මත ලොකු ගලක් වැනි දෙයක් තබා ඇති නිසා දැනුනි. නමුත් එහිදී එම බර වේදනාවක් ලෙස දැනුනේ නැත. ඇඟ පිළිවැටී තිබුණේ නැත. තවත් මොහොතක් එලෙස සමරදී සිට ධන හිසෙහි සහ කොන්දෙහි දැනෙන වේදනාව වේදනාවක් වේදනාවක් යන්නේ සිහිපත් කරමි. එකකින් එම වේදනා ගතිය නැති වී නැවත හුස්ම වෙත අවධානය යොමු කිරීමට හැකි වේ. තවත් එක් අවස්ථාවකදී පෙර පාදීම සිත විසී ගොස් නැවත හුස්ම වෙත අවධානය යොමු කිරීමේදී සිත එක කර ගැනීමට හැකි වේ. හුස්ම ක්‍රමයෙන් ස්වයං ජීව වී ගියේ. එහිදී මගේ මනස වම් පැත්තට ඔළුව දකුණු පැත්තට වෙන් කරන ලෙසට ඉරලා දානවා වගේ දැනුණා. කැරකෙවිලක් වගේ දැනුණා. ඒ වේදනාකාරී විඩාකාරී. එවිට මට පිට වේලාවක් මගේ ඇස් තද කර කර වහගෙන හිටියා. එවිට ඒ ප්‍රවේණ නැති ගියා. එම අවස්ථාවේදී මම සිහියෙන් සිටි බවත් නිදි නොමැති බවත් මුලින් වැටහුණි. නැවත සිත විසිරී විවිධ සිතුවිලි විකාර රූප දක්න ලැබුණා. එවිට නැවත හුස්ම යොමු කිරීමට උත්සාහ කරන ගැඹුවා. වාසයේ දෙවියන් නිරෝගී දීර්ඝාෂය වේවා. මේකදී යෝගාවචරයේ යම් වෙලාවක අර විසිරිච්ච මනසක ඉඳලා අවිසිච්ච මනසක ඉඳලා සතියට මූල කර්මස්ථානෙට ආනාපානට හිත ගන්න හැටි කලබල වෙන්නේ නැතුව පශ්චාත්තාපයෙන් බලන්නේ හිටියොත් එයාට පුදුම අවස්ථාවක් ලැබෙනවා. අර ඇති වෙච්ච නැවත හටන් ගත්ත සතිය ආනාපානෙ ගෙවෙනවා බලන්න පුළුවන්. ගෙවෙනවා බැලීමයි විකාර මනසයි සමානයි. එසා කොයි වෙලාවක හරි අරමුණේ ගෙවි යෑම දකින්නවනම් අරමුණ නිරුද්ධ වෙනවා දකින්නවනම් අතු ක්ෂය වෙනවා දකින්නවනම් ක්ෂය වෙච්ච ගමන් අපි නොදන්න පාණි කරගන්න බැරි තැනකට යනවා. ඉතින් ගෙවීම බලන්න අප්‍ර අප්‍රධානයි බයයි පාලනේ ගිලිනවා වගේ ඒ නිසා ඒක පන්න ගත්තොත් ඒක හරියට පන්නනවයි කියලා කියන්නේ ඒක හරියට දැක්කේ නැත්නම් අපිට පාට තේරෙනවා හිත කඩලා ගියා සතිය නැතුව ගියා අවිශ්ච මනසකට ආවා මතේ කවදාත් එහෙම වෙන්නේ ඒක වෙන්නේ අර තියෙන අරමුණෙහි ක්‍රමික ගෙවි යාමක් වෙනකොට ඒක තැනකදී අපි එතනින් lessලා යන ලූටන හිත හැංගිලා හිත ලීන වෙනවා හිත නිලීන වෙනවා එතන තමයි අපේ සීමාවේ වර්ධනේ සීමාව අන්න එතෙන්ට ලැහැත්තිලා ගිහිල්ලා හට ගන්නවා තැනින් හට ගන්නවා නෙවෙයි අවුස්සිච්ච තැනින් කැළඹිච්ච තැනින් සතියට ආවට පස්සේ අරමුණට ආවට පස්සේ ආනපානට ආවට පස්සේ ඒ ආනපානෙ ගෙවිලා යන එක වෙනදට වඩා තව එක චිත්තක්ෂණයක්. තව එක චිත්තක්ෂණයක් ගෙවෙන හැටි බලන්න හිටියොත් ගෙවෙන කම්ම, දකින්න කම්ම පාලනයක් තියෙනවා. ගෙවිච්ච ගමන් මේ පාලනය නැති වෙලා යන විතර කරලා ගියා වගේ බැලුමක් උඩලා ගියා වගේ අන්න ඒ අවන්ති ලක්ෂය හැරවුම් ලක්ෂය බලන්න අපේ හිතේ කුතුම් බයක් තියෙනවා අපි ළඟ තියෙන්නේ නොදන්න දේට තියෙන බීතිකාවක් නමුත් මේ කියන එක නා ඒක ටිකක් පොඩ පොඩ අත්දකින්න ඉන්නවා දැන් එක සැරයක් අරමුණ ගෙවිගෙන යනවා ගියා ඕන හිත ඇවිස්සෙන ආය අරමුණට ගන්න ආය හිත අරමුණ ගෙවිගෙන ආය ඇවිස්සෙනවා අවධානය වැඩි යොමු කරලා තියෙන ඇවිසිටිකින් අරමුණට ගන්න එකේ අපි වැරදිලා නමුත් උම්පලක ලියවිලා තියෙනවා. අරමුණ ගෙවි යන හැටි බලන් හිටියයි. ඉතින් මේකෙදී කමඨාන සුද්ධ වෙනවා කියලා කියන්නේ ඇවිසින තැනින් අපව ගන්න එක කරන්න ඒක හොඳයි. නමුත් මේ ගත්ත අරමුණ ඇඟටත් නොදෙනී පැදුරටත් හොරා හිමීට ගෙවිගෙන යන හැටි ඒක අත්තරද්දක් නෙවෙයි ඒක භාවනා දියුණුව. අන්න එහෙම තියෙද්දි සම්පූර්ණ දන්නා තැන සිට නොදන්නා තැනට යන මේ ක්‍රියාවලිය කොතනදී ලුහුටනවද කොතනදී මල පනිනවද කොතනදී ලීන වෙනවද කොතනදී නිලීන වෙනවද කියන එක අපිට ඕන වුණත් පාලනයකට කරන්න බෑ. නමුත් එහෙම එකක් තියෙනවා එතෙන්දී හිත අන්දමන්ද වෙනවා හිත බයටපත් වෙනවා චකිතරපත් වෙනවා ඒ ජීවිතාකාර තමයි. කාය ආසාව තමයි. ඉතින් අන්න ඒකට සූදානම් වෙලා යනවනම් ඒක න ජීවිතේ මෙතෙක්කල් බයටත් අරපු ටික අන්ධකාරයටත් අරපු ටික නොදන්න කම අතාරපු ටිකට එමීට රිංගනවා. මේක සාමාන්‍යයෙන් බටහිර මානසික විද්‍යාව කියන්නේ උඩු හිතේ ඉඳලා යටි හිතට බින්ගයක් කපන. දන්නා තැන ඉඳලා නොදන්න තැනට එමීට යනවා. ඉතින් මේකෙදි අපේ තේරවාද ක්‍රමයට ගත්තොත් මෙතෙන්ට යන්න මිනොදන්න දන දන දන දන යන පුදුමාකාර ශ්‍රද්ධාවක් අවශ්‍යයි. පුදුමාකාර සතියක් අවශ්‍යයි. දුමාකාර සීලයක් තරක තියගෙන යන්න මොනවා වුණත් මගේ සීලෙ මොකුත් වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙයා එන්නේ එන්නේ එක්ස්ප්ලෝරර් කෙනෙක් වෙනවා, ගවේෂකෙක් වෙනවා. කොතනදීද ඇතිදේ අනපානේ ඇති බව නැති බවට වටපත් වෙනවා. දැනෙන දේ නොදැනෙන බවටපත් වෙනවා. පාලනය කළ හැකි දේ පාලනය කළන වගේ තත්ත්වයකටපත් වෙනවා. මා සීමා මරියාදාවක් ඇති තැනක් සීමා මරියාදාවක් නැති තැන කඩලා යනවා. අන්න ඒකට පුතුම බයක් තියෙන අපේ හිතේ. ඒකයි අපි මේ පෞල් සංවිධාන ඇති කරගෙන බැංකු ගිණුම් ඇති කරගෙන ගෙවල් දොරවල් හදාගෙන ආරක්ෂක කරන හදාගෙන ඉන්න හදන්නේ අපේ භූමියට නොදන්න කිසිම දෙයක් වෙන්න බෑ. ඒක අපි අරසා කරලා තියෙන කියලා ඉතින් පිරිත් නුලුත් ගැට ගන්නවා. එහෙම නැත්නම් අප නුලුත් අයින් කරනවා. දෙයියොත් අදානවා. මොකද අර නොදන්න තැන තියෙන බය. ඉතින් ඒක වැඩි වෙන්න වැඩි වෙන්න මරණයට බයයි. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න රැ වෙනකොට බයයි. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න ලෙඩ වෙනකොට බයයි. ඉතින් මේ තාක්ෂණේ හරි කැමැති එහෙම බය කට්ටිය. තාක්ෂණේ අරසාව දෙන්න කකුල කුස්සගෙන ඉන්නේ. එන්න බය නම් එන්න අපිනකට අපි හදලා දෙන්න හදලා දෙන්න කියලා බෑ උන් ඉඳලා ඉන්නේ. ඒ තාක්ෂණේ දෙන බයියෝ ඔය හිතලවත් නෙකියා. උන් පුදුම ඒකට වෙනම වචන කියන්න පුළුවන් ඒකට තරහ වෙනවා කට්ටිය. ඒකත් එදී බයක් තියෙන જાතියක්. ඔය අපිට උපදෙස් දෙන්න හදන්නේ. බුදුජානක කියන්නේ මිනිස්සයාට පුළුවන් ඕන දෙයකට යන්න ඔක්කොම තැරපන්. ඔක එකකයි ගෙවෙන හැටි බලමු. අතට වැඩි හෙට බලමු. ඉතිරියට යන්න බලමු. ගියාට පස්සේ විකාරයකට යනවා ආයෙත් එනවා ආයෙත් කෙරෙනවා. ඒ නිසා විකාරෙන්ද ලාභව පැමිණීම සහ ආපව පැමිණි ධන්න සත්‍යමත් මූල කර්මස්ථානයේ ඉඳලා අර විකාරතෙන්ට යාම පුතුම సౌందర్యාත්මක අභියෝගයක් තියෙන්නේ. ඒක සෙල්ලක්කාර වෙලා. ඒක යෝනිසමංස් කාර්යයක්. මහලදක්ෂ ව්‍යාපාරයක්. ඉතින් ඒක කරන්න මේ ලෝකෙ ඉපදලා තියෙනවා. You are born to be free. අවිදන් කරන දර දන්න ශේෂ්ත්‍රේ ඔටුනු පලන් ගන්න මාලිගා හදාගෙන රජ වෙලා මිත්‍රේ වැලි මාලිගාවේ සක්විති පදවිය රබන්න ඉතින් මේ පැත්තේ තෙල්ලක් අර පැත්තට එනකොට ඕ නිඳාරි දාන එදා ආපුව බොක්කේ ඔලොසල ගාලා බඩ යන පටන් ගන්නවා. මුතුමා පාර දේවල් ඒ කරන්න ඕනේ බය කිව්වට බය කිව්වොත් බය ඒ නිසා භාවනා කරන එක කරන්නේ <clears throat> මේ දෙක වෙනකොට බයෙන් බලන වෙනුවට <clears throat> මේක සත්‍යයෙන් බලන මේක සතියෙන් බලන මේ ඔබෝල කොච්චර නැටොත් ඔබ මයි සීල කැඩනවද කියලා වෙන්නයි ඒකට සූදානම් යනවා ඒකට අපි කියන අප්‍රමාදී සූදානම් ශරීරය කියලා කියනවා ඉතින් ඒක මේ ආගමනුකූලද නැද්ද කියන එක වෙන ප්‍රශ්න. ආගම මේකට කැමති නැහැ. විද්‍යාවත් මේකට කැමති නැහැ. ආගම කියන්නේ බය වෙනවා නම් පිළිත් තුලක් දාන්න. අපි අපි අරස කළු. ඔය පිළිත් තුන දාන කට්ටිය කොච්චර බයින් දෙන්නේ කියලා. දුමාකාර බයින් දෙන්නේ. මම කිසිසේත්ම මේ පවතින සම්ප්‍රදායට තරහ වෙනව නෙවෙයි. මම මේ කියන්නේ පරිත්‍ත කියලා කියන්නේ අරසා. පරිත්‍ත සූත්‍ර තියෙනවා පරිත්‍ත ඔක්කොම දැන් අපේ පිරිත් නූල කියලා කියන්නේ අරසාර දාන. තමන් ඒක කරනවා නම් පිටින් ගන්න ඕනේ නැහැ. ඒක කරන්නේ කොහොමද? දන්නා තැන සිට නොදන්නා තැනට යනකොට කොච්චර දුරට යන්න පුළුවන්ද? ලොකු සංහත ලියන පොතේ ලියනවා ද්‍රව්‍යයේ සිට අද්‍රව්‍යයට යෑම සහ අද්‍රව්‍යයේ සිට ද්‍රව්‍යයට යෑම අතරමැද මේ වෙනස කිසියම් ගුඪ ධර්මයක් නැහැ මැජික් එකක් නැහැ බලන්න බයකම විතරයි තියෙන්නේ. සූදානම් වෙලා ඉියොත් ඒක දකින්නකොට ෆුල් වයිටැලිටි එකක් එනවා. ස්වභාව ධර්මයේ තියෙනවා. ඒකට අපි කියන පටිච්චසමුපාදේ කියලා. මේ මේක ඇති වෙන්නේ නැටි, මේක ඇති වෙන්නේ දෙක රෙසිප්‍රොකල්. ඒ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වෙලා තියෙනවා. අපිට පේන්නේ කළු සුදු කියලා නෑ. කළු නැතු සුදු ඉන්න බෑ සුදු නැතු කළු ඉන්න. ඒ සාමේ අවුල සහ මේ සමාධිය දෙකම එකයි. මේ දෙක මේ එක තප්පරයක්වත් නැහැ එකින් එකට වෙනස් වෙන්නේ. ඔතන දෙයියෙක් ඉන්න අය කවුරුහරි හුණියම් කරලා අය එවන මොකක්වත් කියන්නේ බෑ. ඔක වෙන්නේ පටිච්චසමුපාදයක් ඇතුළේ. ඔකට යන්න අරින්න. යන්න අරලා හොඳට බලන්න කොහොමද මේ දැන් තිබුණ එක දැන් නැති වෙන්නේ. මේ දැන් නැති වෙච්ච කොහොමද දැන් ඇති වෙන්නේ කියන එක අනුන් කියපු දේ අහන්නත් එපා, අතීතය බලන්නත් එපා, අනාගතය බලන්නත් එපා, වෙනතරක බලන්නත් එපා. සිටු වෙන වෙලාවෙදීම බලන්නයි අපි මේ පැත්තකට ඇවිල්ලා මේ වගේ වැඩක් කරගෙන යන නිසා සෑහෙන විස්තරයක් මේකේ තියෙනවා. මේ දිගේම බලන්න හුස්ම ගෙවෙන තැන ආනාපාන දිගේ යන්නේ. ගෙවෙන තැනට බැටරිය ඩිස්චාර්ජ් වෙන්න දෙන්න තු හොඳට ෆුල් charge එකේ ගිහිල්ලා ඒකටම ඇහ ගහගෙන ඉන්න කොතනදීද මේකේ නිරුද්ධ වෙන්නේ කියලා. ඒක තුන්වෙනි ආර්ය සත්‍යයට වැටෙන්නේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ ඒකට අරමුණ නිරුද්ධ වෙන හැටි. අරමුණ ක්ෂය වෙන හැටි. අරමුණ වැය වෙන හැටි. ප්‍රති ප්‍රතිනිසග්ග වෙන හැටි බලන්න කිව්වට අද්ද ගන්න බලනව නෙවෙයි. ඔය සිද්ධ වෙනකොට බය වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඇහැට ඇහ තියාගෙන ඒක දිහා බලන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පාරයන්ක භාවනාවේදී මම කය ගැන හිතේ කරන විට මට කය දෙකේ වේදනා ප්‍රකට වෙනවා. මගේ පිට ගොඩක් තරයි. ගොඩක් වේදනා කියලා දෙනවා. පළවෙනි දවසේ කුසලන් වෙත හිත යොමු කරද්දී මට දැනෙන්නේ මගේ බඩ පිම්බෙනවා හැකිලෙනවා කියලා. ඒ ඉබේම වැටෙන කුසල. එක එක වේලාවකට බඩේ එක එක ප්‍රදේශ තමයි පිම්බෙනවා හැකිලෙනවා තේරෙන්නේ. ටික වේලාවකට පස්සේ මට පානක් පේනවා. කොළ නිල් වගේ. ඒ වෙලාවෙම මට ශරීරයේ වේදනාවන් සියල්ල නැති වී යනවා. ශරීරයේ සැහැල්ලු බවක් තේරෙනවා. හිතට හරිම සතුටක් දෙනවා. ඒත් එක්ක මගේ හිත කියනවා මම totally useless නෑ. සමහර විට මේ දවස්වල මේ දවස් හය අන්තිමේදී මොනවද ලැබෙන්නේ කියලා. මම දන්නවා එහෙම හිතන්නේ මොකක් නෑ කියලා. ඒ වුණාට මට ඒ සිතුවිලි එනවා. ඒත් එක්ක මගේ හිතට ආයමත් මගේ හිත ආයමත් සංචල වෙනවා. දෙවෙනි දවසේ හරි ආයතනයක් හිතට හිතට දැකලා දෙනවා. ඒකින් තමයි හිතට ගොඩක් අරමුණ වෙනවා. පරයන්ක භාවනා වේදනාකාරී. පැය ඇතුළත අල්ම ගානේ තුන් පාරක්වත් ඉරියව් වෙනස් කරනවා. ඉරියව්ව වෙත හිත යොමු කරන්න විතරයි පුළුවන්. තුන්වෙනි දවසේ හිත පිට යන සෑම වෙලාවකදීම මම දැන් මෙතන කියලා ඉරියව් වෙත හිත ගේනවා. එතකොට කායේ ස්පර්ශ වෙන දැනු ස්පර්ශ නොවන දැනු වේදනාකාරී දැනු තේරෙනවා. නමුත් හුස්ම වෙත හිත යොමු කරන්න බැරි තරමට දෙකට ආරම්භ වෙනවා. කාය වේදනා කාය. ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ කරන්නේ හරිද? වැරදි නම් අනිත් කලෙදී ආදරයෙන් වන මාට කරුණාවෙන් පහදා දෙන්න. මට අවංක සැකයක් තියෙනවා මම භාවනා කරන්න වාඩි වෙලා හරියට කරන්නේ නැහැ කියලා. ඔබ වහන්සේට ප්‍රාර්ථනා වූ දෙකින් නිවන් ලබා දෙන්න. අපි කාම සංඥාව රූපකින් ප්‍රතිස්ථාපනය කරනවා කියන මන්තන්දී ගැන කතා කරොත් කාමෙන් අයින් වෙච්ච අපේ හිත නිතරම කාම සංඥාවෙන් බැට දෙනවා. මුදායින්ද ගියාම රැළ ගහන්නවා වගේ. ඉතින් මේකේ තියෙන පිළියම තමයි අපි මොකක් හරි දන්න කියන අරමුණක කර්මස්ථානයක රූප කර්මස්ථානයක හිත රඳවලා කියන්නේ. ඉතින් ඒක කාය වෙන්න පුළුවන් කය ඇතුළේ සිදුවෙන මොන පරිවෘත්තිය ක්‍රියාවක් හරි හුස්ම ගැනීම එහෙම නැත්නම් පිම්බි වැකිලි වගේ නැත්නම් මේ කයේ බර මොකක් හරි එකක් වෙන්න ඉතින් ඒ තියෙන තාක්කල් මේ කය කියන කායන පස්සනාව කියලා කයanoගේ සිහිය කියන එක තියෙන තාක්කල් කාම තණ්හාවක් නැහැ කාමෙත් නැහැ. ඉතින් ඒක සතුටු වීමක් වුණොත් විතරක් මේ කාමේ සහ කාම සංඥා දුරුවන් කරන්න නම් රූපයකට හිත දාන්න ඕනේ. රූපයකට හිත දැම්මොත් අර මේ සාක් සංසාරේ ගෙනාපි ඔක්කොම මොහොපටල කපලා අර විශාල රළපාර කපලා තමයි ලැබුම්පලක් ලැබෙනවා. ඉතින් ඒක කය ඇති වුණාට පස්සේ තමයි කය ඇතුලේ සිටින සියුම් දේවල් බලන්න පුළුවන්. කය ඇතුලේ සිටින සියුම් දෙයක් වෙන ආස්වාද ප්‍රසවාද ගත්තට පස්සේ ආස්වාදෙන් ප්‍රසවාදේ වෙන්නේ නැහැ. ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්නේ නැති දැක්කට පස්සේ ආස්වාසයේ මුලින් මැදට වෙන්නේ නැති මැදින් අගට වෙන්නේ නැති ආදි වශයෙන් මේකේ කිලෝරක් නැති විස්තර විභාග වලට යනවා. ඉස්සෙල්ලාම ඕනේ කරලා තියෙන්නේ මම මේ කයට මෛත්‍රී කරන නැත්නම් කය මගේ නැවතුම් පොළ තානායම එහෙම නැත්නම් ക്ഷേම භූමිය එහෙම නැත්නම් නික්ලේශී තන නිර්මල තන කියලා තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගන්න මට්ටමට සබිචිකිච්ඡා දුරවන් වෙලා නැත්නම් අපි තාමත් කයට හිත ගත්තට සතුටු වෙන්නේ නැහැ. ඒක ලොකු ජයග්‍රහයක් විදිහට හිතන්නේ. නමුත් මේ කායත හිත ගැනීම කොච්චර ලොකු ජයග්‍රහයක්ද කියනවනම් ඒක කාමයේ සහ කාම සංඥා දෙකම දුරුවන් කරනවා. මරණාසන කෙනෙකුටත් කරන්න පුළුවන්. අන්තභාග කෙනෙකුටත් කරන්න පුළුවන්. වෙන මොනම මානසික අසහනයක් තියෙන කෙනෙකුටත් කරන්න පුළුවන් නිසා ඒකේ මනුස්සකම තියෙන ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් අපිට ඒ කිසිම කරදරයක් නැතුව අපි කල්පනාවල් නිසා හිතනවා වයත හිත ගන්න එකේ මොන පිනක්ද සිද්ධ වෙන්නේ. ඊට වැඩිය කොච්චර පින්කම් ලෝකේ තියනවද කියලා අර කයට හිත ගැනීම අගේ කිරීමක් වෙන්නේ. අගේ කරන්න පුළුවන් කය කියන එක නිවන් දැකපු එකක්. කයේ හිත තියෙන තාක්කල් හිත නිවන් දැකලා තියෙනවා. කයෙන් හිත පිට විග්නෙච්ච ගමන් කාමී හෝ කාම සංඥාව බැඳ දෙනවා. ඉතින් අපි කායත හිත වෛර කරනවා කියලා කියන්නේ. කායත හිත නුරුස්නා ගතිය දානවා කියලා කියන්නේ කාම නිසා කාම සංඥාවට අන්‍යම් ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන. ඒක හොඳ නම් ඒකට යන්න දෙන්න. කාම නිසා කාම සංඥා හොඳ නම් ඒක නිකම්ම ගැට එක වෙදී. ඒක වළක්වන්න ඕන හිත පුරවල කියන්නේ කායගත සතිය. කායගත සතිය ගියාට පස්සේ <clears throat> ඒක තුල අතිරේක විස්තර හොයන එක අර ගැතුලේ තියෙන සුවිශේෂ විශේෂඥතාවය ඒවට යන්න බා මුලදී ඉස්සෙල්ලම බලන්න කොහොම හරි කරදරයකදී හරි ආධුනිකයෙකුදී හරි කමන්නේ බිග්ිනර්ස් මයින්ඩ් කියනවා මම මේ ඉන්න ඉරියව්වට හිත දාන එකයි කියන්නේ අත්තිකායෝති වාපනස සතිපච්චුපට්ඨිතාවෝති ආව දේව ඥානමත්තාය ප්‍රතිසතුමත්තාය අනිසිතෝච විහෙති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම් පිසෝ භික්කවේ කායේ කායાનුපස්සී විහෙරති කියලා ඒ කාය සතිපට්ඨාන සූත්‍ර පරිවේ අවධානයේදී කයක් ඇත්තේ කියා හෝ වහන්නේ. අත්ති කායෝති වාපනස්ස සතිපච්චුපට්ඨතා හෝති සති පීඨා. යාවදේව ඥානමත්තාය. බුදු ඥානයේ සඳහා පතිශති මත්තාය සතිය පිහිටීම සඳහා අනිශ්චිතෝච විහෙරති. කාමේසා කාම සංඥාවෙන් ඇලෙන්නේ නැතුව අසලම්. නැච කිංචි ලෝකේ උපාදීයති. වෙන මොනම දෙයක්වත් ලෝකේ අල්ලගන්නේ ඒ තරම් වටිනවා කයෙහි හිත පැවැත්වීම. ඉතින් අපි ඒක හිතන්නේ නෝන්ජල්කමක් නිකන් ඉන්නවා කියන. අපිට ගණලා තියෙන එහෙම. ඒ නිසා මේ බ්‍රේක් ඩාන්ස් දාන්න ඉගෙන ගන්නවා. අශ්වය වදින්න ඉගෙන ගන්නවා. පොල් ගස් නගින්න ඉගෙන ගන්නවා. ඩිස්නීලන්ඩ් යනවා. හරියට මෙයාත් එක්ක රණ්ඩු හබර කරනවා. මොකද මේ කය නිකන් තියෙන එක අපරාධේ මනුස්ස ජීවිතේ පාළුවට දානවා කියලා හිතනවා. මේ හැම සෙල්ලකෙම කරන්නේ එක්සෙන්ට්‍රික් වෙන්නේ. කයෙහි හිත නැහැ වෙන වෙලාවක තියෙනවා. ඒ නිසා මේ කයෙහි හිත පැවැත්ීමේ සුන්දරත්වය, අහිංසකත්වය, ඍජු භාවය, සරල භාවය ඔක්කොටම සමානකම දන්නවනම් මේ කයට මෛත්‍රී කරાવી, කයට ප්‍රේම කරાવી අපි බුද්ධ ශරීරයට ප්‍රේම කරන්නේ. බුදුජානකගේ ධාතුන් වහන්සේට අපි ප්‍රේම කරනවා. බුද්ධ ස්වරූපයට ප්‍රේම කරනවා. කයට ඊටත් එරිය කරු කරාවි තමන්ගේ කය. රූපලාවන්‍ය නෙවෙයි මම මේ කතා කරන්නේ. කය නිතරම සෞඛ්‍යෙන් තියන්නේ. කයට නිතරම ප්‍රේම කරන්නේ. වෙන කාට ප්‍රේම කරත් ඒක දුකට හේතු මේකට ප්‍රේම කරන්න මොකක්ද කියන්නේ. මේක පවත්තන්න ඕනේ කෝවිලම් පන්සල සුද්ධෙන් තියන්න වගේ නිතරම පිරිසිදුව තියාගෙන ඉන්න විශේෂයෙන් භාවනා කරන කෙනා මොන කරදරයක් ආවත් කය මාව දාලා යන්නේ මම කය දාලා ගියාට කය මාව දාලා යන්නේ කියලා ඒ මෛත්‍රිය දන්නවනම් ඒ කෙනාට විදේශයක් නැතුව කොහේ හිටියත් ගෙදර ගියා. ඒ කෙනාට හැම කෙනාම නෑ ඒකවා. ඊනට අර නරකයි මෙහා නරකයි මොකුත් නෑ මොකද මම ඉන්නේ මගේ කාර්යයේ. ඉතින් ඒක නැති කෙනාට තමයි ඉතින් බෙටර් half කියලා ගෑණියක් ගන්න. වෙනත්නම් මිනිහෙක් ගන්නවා. ඉතින් ඊට පස්සේ දිගටම එක්සන් ගන්නවා. දිගටම තික්කකාර පෙර දුර පිටිපස්ස යනවා. ධානම්මනම් ඉනාවනට ගමන්නේ අයියෝ ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ශරීරයේ තමන් එක ප්‍රේම කරන්න දන්නේ නැති එකට මොන අනුංග ප්‍රේමයක්ද? අපි පැත්තේ හිටියාර කිත්ති කිරිබන්නේ මුක්කු බන්නේ ටිකිරි බන්නේ කියලා. ඉතින් ඌ කතාවද වැදලා නැහැ. යම් ඇහුවා මොනේ දීපන්නේ දැන් කිසුත් ඇහිලා දික් වෙලා කසාර බඳින්න නැත්තේ. ආණියේ ලොකුම මේ ඉන්න හරක් දෙන්නටත් කණ්ඩ තනකොළ ගන්න දවසම ගතලා තියෙනවා. ගෑණියක් ගත්තොත් ඒ මොහිටත් තමයි මේ හරක් දෙන්න බලාගෙන ඇති කියලා. ඒකට අපි පුංචි. මට හිතුණා ඒක ඇත්ත කතාවක්. ඒක නිසා ඔයගොල්ලන්ගේ තියෙන දෝෂය තමයි ඔයගොල්ලෝ තමන්ගේ ශරීරය ප්‍රේම කරන්නේ. මට කියන්න පුළුවන් හිත තිබුණාට කමන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ තමන්ගේ ශරීරයට වෛර කරනවා. ඒකයි රූපලාවන්‍ය කියන්නේ. තමන්ගේ ශරීරයේ ප්‍රകൃතියට කැමති කෙනා මොන ආලවට්ටමක්වත් දාන්නේ නැහැ. ඒක නඩත්තු කරන්න හදනවා විතරයි. ඒ නඩත්තු කරන්නේ මේ බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න රූප සුන්දර වෙන්නේ නෙවෙයි. ඒකවත් ඒක අපේ යුතුයකම මේ කරත්ත බඳින එක අකරත්ත කරනවා කන්න දෙන්න ඕම කරන්නේ. පුරාණ කන්න දෙන්න. ඉතින් මාත් එක්ක ඉපදිච්ච මගේ බූරු සහෝදරයා. දුරට නාතු ගන්නේ. නිසා භාවනා කරනකොට වේවා ආධුනික වේවා වයසට වර්ණ කෙනෙක් වේවා බිග්ිනර්ස් මයින්ඩ් කියලා කියන්නේ කලබලයකදී තමන්ගේ කයත් එක්ක යාළු වෙන්න දන්නවනේ. දෙයියොත් බයයි, බ්‍රහ්මත් බයයි, මොකක් බයයි. සබාවනාවේ නිතරම බලන කලබලයකදී ඉන්න ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් ආයේ 0 ලෙවල් එකට එනවා. හොඳත් නෑ නරකත් නෑ. මම දැන් මෙතන අන්න ඒක ජපමන්ත්‍රයක් වගේ නිතරම මෙනෙහි කරන්න මම දැන් මෙතන කියලා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාවේදී සිත විසිරී ඇදීට වාඩි වී සිටිය හැකි විනාඩි 15ක් හෝ 20ක් පමණ. ධනෙ සිටීම ඇති වේ. ඒ සිත එකතු වූ විට විනාඩි 45ක් හෝද කිසිදු විදියක පිළිමක් නැතුව සිටිය හැක. සිත එකතු වූ විට වේදනාව නොදැනෙන්නේ ඇයි? මොලේට සංඥාවක් යාම නවතිනවා. සිත එකලවනවා සමගම නාස්පුඩුවේ හුස්ම වදින බව නොදැනී යයි. ඒකම හෘද ස්පන්දය වන බව නොදැනී යයි. ඉහත් සිරුරේ පින්වීම පින්වීම හැකිලිම දැනේ. එවිට සිත පිටවන්නේ පින්වීම හැකිලිමේද. එවිට සිත ඇත්තේ කොහෙදයි නොදැනේ. සිත සිරුර තුල නොමැතිද. ඔබ වහන්සේට තේරුම් ගන්න. මේකේ අවස්ථා දෙක තුනක් පැටලවිලා කතා කරලා තියෙන්නේ. අපි ලෝකයක් <clears throat> ලෝකේ කියනවා බලහන්ට ලෝකයක් ආතති. ලෝකයක් අසහන අපිට කියනවා. අපි ඒ වෙනුවට ලෝකෙන් ඈත් වෙලා අරණ්‍ය ගත වෙලා දුක්ඛ මූල ගත වෙලා ශුන්‍යකාර ගත වුණොත් ලෝකේ ආතති සහ ලෝකේ මේ වයින් වෙලා අරණ්‍යයක් ආතති සහ අරණ්‍යයක් අධානකාරී අපිට ඉන්න පටන් ගන්නවා. ඒකත් ලේසි නෑ. ඒක ගෙදර දෙවියන්ට අමාරු කියලා හිතන වෙලාවකත් තියෙනවා. බුදුන් සඳහන් කළා ලෝකයක් කරදරවලට වැඩිය හොඳ මේ දන්න අරණ්‍ය කරදර ටික ඒ නිසා දන්නේ අරණ්‍ය කරදර ටික ප්‍රමෝදයක් කරගෙන ඒකේ මාර්ගයෙන් ලෝකේ කරදරය යටපත් කරගෙන හිටපොන කියන. කොයි වෙලාවක හරි ලෝකේ ඒ අරණ්‍යයක් කරදර ඉන්න ගමන් තමයි වාඩි වෙන්න උනොත් අරණ්‍යයක් කරදර තමත කළා කයක් කරදරවලට හිත දාන්නේ කියලා. එතකොට යම් වෙලාවක කයක් කරදරවලට හිතාවන නැත්නම් කයට හිතාවන එයාට ලෝකයක් කරදරත් නෑ අරණ්‍යයක් කරදරත් නෑ කයේ කරදර ටික විතරක් තියෙනවා. ඒකට සන්තෝෂ වෙන්න කියනවා මේ කරදර තියෙන කියන සතිය තියෙන බව තේරෙනවා වර්තමාන බව දන්නවා ලෝකයක් කරදර නැහැ අරණ්‍යයක් කරදර නැහැ කියන ඊට පස්සේ මේ කයක් කියලා කියන්නේ වට වියාපෝතේ යෝ වායෝ ඕකේ එකකට විතරක් හිත දාන්න කියනවා ප්‍රකට දෙයකට වායෝ දහතු හිත දැම්මනම් අපි හුස්ම විතරම හිත තියෙන ඒතර ලෝකයක් කරදර නැහැ අරණ්‍යයක් කරදර නැහැ, කයක් කරදරත් නැහැ. ආස්වාස ප්‍රසවාස කට කරදර විතරයි තියෙන්නේ. ඒකට සතුටු වෙන්න කියන එක. හිත කියන්නේ මහා කරදරේ කිසිම තීරමක් නැති වැඩක් නෙමෙයි හුස්ම දිහා බලන හුලං. ඕකෙන් මොකද්ද ප්‍රගතියක් වෙන්නේ කියලා. නම මෙහෙම නැතුව එළියට ගියා නම් ලෝකයක් කරදර. ආතති අතහන. නැත්නම් අරණ්‍යයක් කරදර ආතති අතහන. කයක් කරදර ආතති අතහන. ඒක ඔක්කොම රිප්ලේස් කරනවා ප්‍රතිස්ථාපනය කරනවා හුස්මේ. හුස්ම සතුට වෙනකොට එකට හිතේදීමේ ලෝකෙම තන් දුන්නා. ඉතින් ඒක හුස්මේ වගේ විභාගය තේරෙනවා මිසක් ආ ලෝකේ භව විභාග තේරෙන්නේ නැහැ. අපිට ඕනේ නම් ඒ විදිහට අපි අවධානය යොමු කරන දේ එකට දාන්න ඕන. ඒකට අපි ඒකාග්‍ර කරනවා කියලා කියනවා. ඒකෝදි භාවය කියලා කියනවා සමාධිය කියලා කියනවා. අපිට ඕන ඔක්කොම බදා ගන්න පුළුවන්. ඒතර ඔක්කොම කරදර, ඔක්කොම දුක්, ඔක්කොම පීඩා, ඔක්කොම ආතතිය මිනිස්සුන්ට ගොඩාක් ඒකේ කැමැත්තක් තියෙනවා. මේ ලෝකයක් දුක් කරදරට කැමැති කිමුන කරන්නේ. ඒගොල්ලන් භාවනා කරන්න කියන්නේ නැත්නම් එපා. ඉතින් ඒක කැමති නැතිනම් බබාගේ මනාපනේ. බබාට සෙල්ලම් කරන්න දෙන්නේ. තමනුත් ඒකටද කැමති කියලා බලන්න. ඒ හැම කෙනාම දුක් කරදර කම් කරලා වහගෙන අරේගේ මෙයාගේ තොරතුරු ලබාගෙන ඒ කට්ටිය කක්ක කරපුවා තමන් ගාගෙන තමන් කක්ක කරලා ඒගොල්ලන්ගේ ගානවා. යෝගනේ නෑ දැකම කියන්නේ. කක්ක කරපුවා නැතිලියට ගියේ. නෑ ඒ බැහැ කරම හරියන්නේ. කක්ක කරලා වෙන කට්ටිය ගාගන්න. ඒකල ඒගොල්ලන්ගේ කක්කටයක් ඉල්ල ගන්න. ඔව්. ඒක නම් ආතල් එක මොනවක්වත් කියන්නේ මේ මේ මනාව. මේ බුදු ජානක කෙනෙක් පහළ කරගෙන මම ඔක්කොම කරලා තියෙනවා මෙන්න ක්‍රමය. පැහැදිලි ප්‍රත්‍යක්ෂණය කළ හැකි නොවේ ලැබෙන නැවත නැවත ලැබෙන අරමුණ හිත දාපන් ලෝකෙම දන් දුන්නවා. ලෝකේ කරන්නේ ලොකම පින්කම කරන්න පුළුවන්. එතකොට ලෝකේ නෑ දැනෙන්නේ නෑ. ආනපාන හිත ගියාම වේදනාවක් දැනෙන්නේ නෑ. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඊට පස්සේ ඒක බලන ඉඳලා ඒකත් අන්තිම නැතිලා. හුස්මත් යනවා. එතකොට මොනම ආතල් මොනම කරදරයක්වත් නෑ. frictionless comfort zone එකේ ඉන්න පුළුවන්. සමහරවිට ඒක මල්ල හොන්තු හරිම පාළුයි. හරිම කම්මැලි. ඒ වෙනකොට හොඳයි මේ දූපේ බබාට මොකද වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් විස්තරේ පොඩ්ඩක් දැනගන්න කියලා. එහෙනම් ඩොලර් එක ඉල ගිල පහල ගිලද කියලා පොඩ්ඩක්. ලංකාවේ ඇත්තටම ජනාධිපති අගමැති කොයි එක්කනද කියලා හරි දැනගන්න. මේක නිකම්ම නිකන් ඉන්නවට වඩා කොච්චර වටනවද? ඉතින්සෑ යාට මේ මනාප දේ ඉල්ලගෙන කන්න අරින්නේ. හැබැයි යන්න පාරක් තිබේ නම් ඇසඳට තිබේ නම් කිම බැදිවල යන්නේ මම මුලාවු එකේ කුසෙයි. බුදුරජාණන්සේ දොස් කියන්නේ නැහැ. ඒකට විවනාවෙන විදිහට බෙදාගෙන කන්න පුළුවන්. අර බුදුහාරෝ පාර බෙන්නලා තියෙනවා. ඉතින් මෙයක් කියනවා. ඉතින් මේ ආන භාවනා හිත ගියාම වේදනාවක් දැනෙන්නේ නැහැ. කය වෙනස් කරන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා දුවට මතක තියාගන්න මේ ඔක්කොම අපේ පෙරපිනට පැවරලා තියෙනවා. තමයි බෙදාගන්න එකෙන් හිතා ගන්න පුළුවන් තමන් කවුද කියලා. කොච්චරක් බෙදාගන්න මේ ඇටෝමේසක් වගේ තියෙන්නේ මේ බුෆේ ඩයට් එක. තමන්න කැමති දේ තමන් බෙදා ගන්නවා. ඒ බෙදාගත්තට පස්සේ මේසේ පෙරපු විඤ්ඤාණ බණින්න යන්නත් එපා. ඒ බෙදාගත්ත දේ තමයි අපත්‍ය උනායි කියන්නේ යන්නත් එපා. මොකද තමයි බෙදාගෙන තියෙන්නේ. ඉතින් කාටවත් බත්පත් බෙදන්න යන්න එපා. එහෙම අයිතියක් අපිට නෑ. යාට තියෙනවා බෙදාගෙන කන්න අයිතියක් තියෙනවා. ඇදගෙන නාපා. බෙදාගෙන පාපා. ඒ තමයි ඩෙමොක්‍රසි කියන්නේ. අපි තුමාන තමයි ඇදගෙන නාන එකයි තියෙන්නේ. නින්ද ගැඹුරුයි. ඉතින් ඒ නිසා මේ දෙකම කියන කෙනාට අපි කියනවා ඕනේ දේ හරියට ස්පෙෂලායිස් කරලා එතන ඉන්න පුළුවන් නම් ලෝකෙම ගන්න පුළුවන්. ඒක නා ආධ්‍යාත්මික පුද්ගලෙක් භාවනා කරන කෙනෙක්. යට ඕනේ නම් එකට බහගෙන ඉන්න පුළුවන්. එතකොට ඔක්කොම මක ඔක්කොම අයින් වෙනවා. ඉබ්බ කට්ට ඇතුලට ගියා. නැත්නම් අනුබුම්බගෙන ලෝකෙත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් ওই දෙකෙන් කොයි එකටද හිත කැමති කියලා බලලා ඒකට අනුග්‍රහ කරන්න කියනවා. අනුග්‍රහ කරලා 100 100ක් එතෙන් යන්න බෑ. නමුත් අනුග්‍රහ කරන මට්ටමට තමන්ට ඒ තමන් හොඳයි කියන දේ පොඩ්ඩක් වැඩි දියුණු කරගැනීමේ ශක්තියට අපි කියනවා will power කියලා. එහෙම නැත්නම් ස්වච්ඡන්දේ කියලා. ඒ ස්වච්ඡන්දේ දේව නිර්මාණවාදයට විරුද්ධයි. දේව නිර්මාණවාදී කියන්නේ ඔබට කරන්න දෙයක් නෑ මේක ඔබට දෙස්ටයි. ඔබට වෙන්න තියෙන දේ එච්චරයි කියලා. මේකේ තියෙන පොඩ්ඩක් වැඩ ඒක ඇතුලේ adjust කරගෙන යන්න පුළුවන්. අන්නේ තමන්න තියෙන විනාශ කරගෙන යන්න පුළුවන් ගතිය මොන්නම බලවේගයකටත් අපි යට කරන්න බෑ. ඒක අපේ ජම්ම ලාභයක්. අපි ඒ වෙනුවට කායින් හරි උපදේශාන. එහෙම නැත්නම් අරයා මෙයා කියන්නේ පොත් බලලා කරන්න යනවා කදාත් හරියන්නේ. මේ දේ දැකපු එක නෑ දැන කොයි එකද කැමති ඒකට අදාළ පසුබිම සකස් කරගන්න කොහොමද කියන එකද සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා ඒකට අනුග්‍රහ කිරීම තමයි අපි සම්මා ආජීවය කියලා සඳහන් කරන යහපත් ජීවි පැවැත්ම ඒකත් දවසින් කරන්න බෑ මේට මේට මේට කරගෙන ඉස්සරහට වෙ තියෙන දත්‍යන්තික සුවපහසුව පිළිසි යොදා ගන්න එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ අර දින උදේ පායදී ආයතියේ පායන්තියේදී අර ඇදගෙන ඉඳ ගන්නා විදන සිත එක සාම් ප්‍රසන්න ස්වභාවයක පැවතියි. ආස්වාස ප්‍රස්වාස ඉතා සීම වැටුණු අතර ඒ නිශ්චල විලක මතු පිටෙහි ඇතිවන සිහින් සිහින් බැලලා මතු වී නැවත තිබුණු ආකාරයටම පවතිනාසේ විය. ආස්වාසය ඉතා සීම පණගෙන ක්‍රමයෙන් මනාව දැනී නැවත නොදැනී යයි. ප්‍රස්වාසය තරම් හොඳින් වැටුනේ නැත. ආස්වාසයේ සීම නැති වී යන දැකීම ඉතා සෝදායි වූ අතර එය මුළු කතරම දැනෙන තරම් ප්‍රබල විය. ඒ සුවයට සිටේ ඇලීමක් ඇති බව වැටහුණි. ටික වේලාවකට පසු හුස්ම අතර වෙන වෙනස් නොඇති නොඇති සියල්ල කලවම් වූ ස්වභාවයකට පත් වූ අතර එය පෙළෙන සුළු වෙනසකාරී තත්ත්වයක් විය. කිසිහි බාරගතියක් වැනි ස්වභාවයක් ඇති විය. බෝහන්සේට දෙවියන් සරණින් නිරෝගී ආස්වාදය බලා ආස්වාදය ගෙවෙනත් බලාන ජීවිතය ඇති සුඛය කියන ආස්වාදය කියන. ඒතර කියනවා ආස්වාසය ආස්වාදයක් වෙලා තියෙනවා. මේ ලෝකේ අම්බ කරපු කිලෝ දෙයකට වැඩිය මේ හුස්මෙන් සපක් ලබනවා. දුවට හුස්ම අරගෙන හඳක් උජුලා පිසුදු වාතයට හුස්ම දිහා බලාන හිටියොත් ඒකෙන් සම්පූර්ණ අවශ්‍ය ශක්තිය ලැබෙනවා. ආස්වාදයකුත් ලැබෙනවා. අපි හිතන කිසිම සුඛෝභෝගී වස්තුවකින් නෙමෙයි ලැබෙන්නේ. ඉතින් ඒකට කවදාකවත් අපිට මේ පන්ති කාමරේක උගන්වන්නේ නැහැ. හුස්මෙහි අචාන් බ්‍රහ්ම කියන්නේ beautiful breathing කියලා. එහෙම නැත්නම් ආස්වාද ජනක ආස්වාසය. ඒක අපිට පේන්නේ කාලේ නාස්ති කිරීමක්. ඒ නෝන්ජල් කමක් කියනවා. කිසිම නිර්මාණ වාසීලියක් නැහැ. කිසිම ප්‍රගතිශීලීත්වයක් නෑ නිකන් හුලන් දිහා බලන්නේ. නැත්නම් ඒකේ තියෙන අහිංසකකම ඉතින් ඍජුගතිය කාටවත් පේන්නේ ඒක දැක්කින් දැක්කොත් බලන්න හිටියොත් පේන්න පටන් අර ගන්නවා මේ ප්‍රස්වාසිත උම තමයි. හිඹීම ඇකිලිමත් ඔච්චර තමයි. මම දකුණු තිබ්බත් ඔච්චරයි කොයි එකේ වුණත්. ඒක ඉවන් වෙන මොහොත ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම එකම රසයයි ලෝකේ තියෙන්නේ විමුක්ති රසය විතරයි. මොකද අපි ඒක දකින්න නැතුව හට ගන්න පැත්තට ගන්න දහසකුත් ක්‍රම යොදවනවා. සමුදේ බලන්න. ආස්වාසේ ගෙවීම බලන්න ගියොත් ඒකේ ස්වභාවය තිබ්බහම බලන්න ඉඩ තියෙනවා. හිත මෙහෙ වැවුවොත් හිත යන්නම සමුදේ බලන්න. ඒ නිසා ඒ ආස්වාසේ හරි කමන්නේ. ගිවන් වෙන මොහොතේදී හම්බෙන ඒ අහිංසක සතුට, නයිසાર્ගික සතුට, ස්වභාවික සතුට අපිට ජම්මෙන් ලැබිලා තියෙන මේ සතුට මේ අපේ ජීවන රටාව නිසා කොච්චර කාබාසිනිය කරලා තියනවද? ඒ වගේම අපි තව කෙනෙකුගේ එවැනි අහිංසක සතුට කොච්චර ඇඟිලි ගහනවද කියලා බලන්න. මිනිසෙකුට මේ විවේක වෙන්න දෙන්නේ නැතුව අපි මේ කරන දේවල් නිසා අපි හිතනවා යා මං ගැන හැඟීමක් නැතුව ඉන්නයි. මං ගැන සලකන්නේ නැහැ ඉතින් කොසල් රජුර ඇහුවා මල්ලිකාවගෙන් මේ බුලගියෙම කාටද ආදරේ කියන්නේ. මල්ලිකා දෙවිනාසික මම මටමයි ආදරේ කියන්නේ. කොසල් රජුරන්ට අප්සෙට්. ජීජානාසලකට ගිහිල්ලා කියනවා බලන්නකෝ සාංශ මේ මගේ විසුණුනාන්සේ වුණත් එයාට විතරයි කැමැත්ත මට මනාපයක් නැහැ. උදාහරණ කියනවා තමන්ට තමන් ආස කරන එක තමයි ලෝකේ ස්වභාවය. ඊට පස්සේ තමයි අහල පහල තියෙන දේවල් වලට ආස කරන්නේ. දැන් මිනිසුන්ගේ common sense නැහැ. ඒගොල්ලෝ හිතනවා ප්‍රිය බෙට half එක එළිය තියෙන කියලා. ඉතින් හැම වෙලාවම ඇහැ එළියට දාගෙන ඉන්නේ ඔය ප්‍රියා බස් එක්ක වාගේ පියාගොස් එක්ක වාගේ හොඳ කැලලම් වෙනවා. විදුලට කවදාකවත් පෙනේ විද ඇතුලේ හුස්ම පිට වෙන. ඒක වෙනවත් ඒක මයිනාවක් අර පිටේ මකරේ දුම් පිපිනා වගේ තමයි. අයි මේ හොයලා ඉවර නෑ. මේ කොයි වෙලාවක හරි මේ අනාර්ය පරිශ්‍රණය අයින් කරව දැසනේ මේ හුස්ම ටිකේ දීලු සැපතියන. ඒක දිගේ ගියාට පස්සේ අන්තිමට කොයි එකේවත් වෙනසක් නෑ. ආස්වාස් ප්‍රසවාස් කියලා වෙනසකුත් නෑ. දෙකේ වෙනසකුත් නෑ. ලෝකේ තියෙනවා ගොජයක් දාගෙන කැඳහැලියක් වගේ තියෙනවා. මේ දේශ බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. නිකන් බකන් වෙලා ඉන්නවා කියන්නේ. නිකන් බලන්න. උත්තරටි භාවනා ඉහෙළම එක කියලා කියන්නේ. ඒකට කියනවා ඉන්සයිට් කියලා. අවුට්සයිඩ් නෙවෙයි. මුළු ලෝකේ තියෙන හරියක් ඥානෙ ඔක්කොම බාහිර ආවයි. ඇතුළට දාන කියෙම කෙනෙක් කියන්නේ නෑ. හැම කෙනෙකුම තියෙන විමුක්තිය එළිය කියලා. ඒක තියෙන දෙයයන් ආශාවත් ඒක තියෙන්නේ නිර්මාපක ඇතේ. ඉතින් ඒ නිසා ලේසි හොඳට ගතමන ගතමනාවක් දීලා ෂේප් කරලා කියක් කරි ගන්න. ඒක මගේ වැඩක් නෙමෙයි නේක. ඉතින් හැම දේව නිර්මාණවාදීකෝ කියනවා මම ඇත්ත මට කරන්න දෙයක් නෑ. I am a creature. Liberation is up to the creator. Who best thing is to live up to the creator. නමුත් ජීසස් ක්‍රයිස්ට් එක හිටපු මේරි මැග්ඩලින් විතරක් කියනවා. කොස්පල් එකේ විමුක්තිය තියෙන පිට නෙවෙයි. යුක්තිය තියෙන ඇතුලේ කියන්නේ. සයාවේ කියවන බයිබලේ නෑ. ඒ gospel එක බයිබලේ නෑ. මිනිස්සු කියන්නේ ඇති නමුත් ඇහෙන්නේ Tamanට උන දෙ විතරනේ. නමුත් මේ අවාසනාවට දන්නේ වාසනාවට දන්නේ ත්‍රිපිටකයේ පුත්‍රජානකේ කෙලින්ම කියලා තියෙනවා. Tamanගේ වැඩේ Taman තුල තියෙන්නේ කියලා. ඇහිච්ච රහතන් වහන්සේලා හිටපු නිසා උන්වහන්සේලා ඒක කියලා තියෙනවා ආගම ඒක සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. ආගම කියලා දෙනවා නෑ අපි ළඟ තියෙන බඩු අපි ළඟට ඇවිල්ලා වඳුල්ල පල්ලා. එතකොට අපි දෙනවා උඹලට යථා කාලේ. කඹුරුලා ඇති වෙච්ච දරු කියලා. උන්දලා ඉන්නේ නැපෙන්නේ කියලා බලන්නකෝ ආගම. එච්චර කඩප්පුලි එච්චර කුමන්ත්‍රණ කරන එච්චර බලකාමී දෙයක් ලෝකේ නැති නිසා කාල් මාක්ස් කිව්වා ආගම කියලා කියන්නේ අබින් වගේ දෙයක්. කාපු එකට ගොඩේ ඉන්න හම්බෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ ආගම හොඳයි පුංචි කාලේ අපි යම් යම් ප්‍රමාණයකට සදාචාරය එහෙම නැත්නම් සංස්කෘතිය ඉගෙන ගන්න. නමුත් අපි දැනගන්න ඕනේ ඔය කාටවත් කාගවත් කොන්ත්‍රාත් බාර ගන්න පුළුවන් කම නැහැ. බාර ගන්න පුළුවන් ඉන්නේ තමන්ගේ හුස්මේ අන්තිම කොටස විතරයි. ආස්වාදයේ අන්තිම කොටස බලන්න. ප්‍රසවාසයේ අන්තිම කොටස බලන්න. ඒක සුසු පරිසරය ආරම්භ කරනකොට පස්සේ තේරෙනවා මේ නොමිලේ ලැබෙන මේ සැපේ. ඒකට කියනවා inalienable inalienable unalloyed කියලා. කිසිම දෙයකින් මාත්තු වෙලක් නැහැ. වෙන් වෙන්න හිතෙන්නේ නැහැ. ආනේම කෙනෙකුට උදව් කරන්න ඒ හුස්මේ හේම ගන්නවා. නිදාගෙන ඉන්න බබෙකුට නිදාගෙන ඉන්න උදව් කරනවා වගේ කරන්න දෙයක් නෑ අර. අපිට කරන්න පුළුවන් එකම දේ කරද නොකොට ඉන්න අරින්න විතරයි. එතකොට තමන්ටත් හම්බ වෙනවා මේ වගේ විවේකයක්. එහෙම නැත්නම් අපි අර උදව් කරනවා වගේ මිනිස්සු අර නැසර කඩුවෙන් කොටපු හිවල වගේ මේ මොකද වඳුර වගේ කඩුව බයන් කියලා තිබ්බොත් වඳුරෙකුට උගහන උගහන්නේ නැසර රජුරු බෙල්ලයන් කාටවත් උදව් කරන්න බෑ තව කෙනෙකුට භාවනා කරපු කෙනෙකුට ඇර එකම දේ කරන්න පුළුවන් වෙන්නේ බබාට දෙයියන් ගන්න එක තමයි වෙන දෙයකට වෙන්න ඇරලා බලන්න එක ඉතින් ඒක නිසා තමන්ට හෝ තමන්ට උදව් කරගන්න නම් මේ ලිව්වේ මුල් කොටස සඳහන් කරලා තියෙන විදිහට ඒ විවේක වෙන තැන හොඳට බලන්න. ඒක යන්න හරින්න බෑ ඒක එතනින් නතර වෙන්නේ. ඊගාව ස්ටේජ් එකට යනවා. ගිහිල් ඉවරලා හට ගන්නලත් දැකදක හිටපු හිතට හටගත්ත හැමදේම නැති වෙනවා. ඒ නිසා මොන දේ හටගත්තත් බය වෙන්න එපා. ඔගේ නැති වෙන හැමාර වෙන පැත්ත බලන්න. ඊයන් පස්සේ තේරෙනවා. ඉච්චර දුර ගමනක් යන්නේ නැහැ. මේ කමටහන සුද්ධ වුණොත්. නැත්තම් පර්ස්පෙක්ටිව් හරි ගියොත් එහෙම නැත්නම් view point එක හරි ගියොත් ඒක අමාරු වෙනවා. මොකද අපේ ඔළුව කුරුවල් වෙලා තියෙන්නේ. රට් එකට වැටලා තියෙන්නේ. ලේසි නෑ රීෂෆල් කරන එක. අපි ඒ නිසා ඔය ගාන ගන්න තු ඊගා ප්‍රශ්නට යන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊයේ දවල් කරදී ක්විවැනි සෙෂන් එකකින් පසුව පරයන්ක භාවනා අධ්‍යක්ෂින් ඔබ වහන්සේට පැහැදිලි කිරීම කැමැත්තේ මූල කර්මස්ථානය හිඳීල හිඳීන හිඳීන පියවර මුලින් වාඩි සිටින ආකාරය පසුව ප්‍රකට වූ හිඳීන හිඳීම නිරීක්ෂණය කොට එය සිතේවා භාවනාව අංගල කරගෙන ගියේ. අවස 3යි 4යි group sitting meditation හිඳීන හැකිලිම ටික වේලාවක් නිරීක්ෂණය කෙරෙමි. අනතුරුව සිතට චිත්‍රපටයක් මෙන් විවිධ අසාමාන්‍ය සිතුවිලි ආරූප සංඥා ගැනීම අතර මම ඒවා රූප සංඥා ලෙස සිටුවේ. මට එන අවස්ථාවේ සතිය පැවති නිසා ඒ හැම සිතුවිල්ලක්ම පැහැදිලිව මූල කර්මස්ථානයේ වෙන්කොට පැහැදිලිව හඳුනා ගතිමි. අෂ්ටමේ ස්වාමීන් වහන්සේ මේ අසාමාන්‍ය සිතුවිලි අනිත්‍යයි මෙනෙහි කිරීම නිවැරදි පිළිවෙත යන මේකේ මා මොහොතින් ගැළවුව වෙයි. පාස 7යි 8යි 15 group segmentation ඊට අවස්ථාවේදී පැවති බොහෝ ප්‍රශ්න වලට පිළිතුර ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාව තුළින් ලැබුණි. මෙහිදී මම පිළිගැනීම හැකිරීම මුල කර්මස්ථානයේ කොටගෙන පරයන්කේ යෙදුණෙමි. අසාමාන්‍ය රූප පැමිණෙන්න ඒවා රූප සංඥා බව, ඒවා අනිත්‍ය බව මෙනෙහි කෙරෙන්න. සිතට අනිකුත් සිතුවිලි පවතින විට ඒවා පංච නීවරණ වලට ගලපා සිතේ ඉවත් කරෙමි. සිත මූල කර්මස්ථානයේ තුලින් ඉතා හොඳින් මොද වේලාවක් ඉන්න සමාධිමත් විය. මොද වේලාවකින් මගේ දෑත් දෙපසට ඇදී යනා මෙන් දැනේ. ශරීරයේ ඉදිරියට දෙපසට පසුපසට නැමෙන්නා මේ දැනුනි. ඉදිරියට නැමෙද්දී බිම්බීය බිම්බීම හැකිලිම වෙනුවට බෙරේකට ගසන්නා මේ උදරය ප්‍රදේශය තුළ දෙදුම් කන්නට විය. මා ශරීරයට වෙන දෙයක් වෙන්නට හැර මූල කර්මස්ථානයේම සිත පිහිටු වෙමි. සියලු නැවීම් සෙවීම් වලින් ආතුව කඳ කොටස ඍජු විය. දෑත නැවතී එකතු විය. ඉන් පසු පිම්බීම හැකිලිම මට්ටම සිත යොමු කර මට්ටමට සිත යොමු කර පැයකට ආසන්න කාලයක් කිසු අවකාශයක් වැනි යමක් තුල සිටියෙමි. එවිට මාගේ සිතේ ස්වરૂපය විස්තර කිරීමට නියුට්‍රල් යන වචනය ගැළපී යයි සිටේ. සෙෂන් එක අවසන් වන තෙක් මා අවශ්‍ය නම් ඉන් පසුව පෙර ආකාරයටම සිත පවත්වා ගෙන සිටිය හැක. මනේ 15 10යි හවස රාත්‍රී group sitting meditation ඉහත අධ්‍යක්ෂණයම අත්විඳින්න. අද උදේ 5යි 30යි group sitting meditation ඉහත අධ්‍යක්ෂණයම විඳින්න. කයේ පෙර මේ විශාල චලන සිදු නොවේ. අද උදේ 8 සහ 9 අතර මුලින්ම පර්යන්ත තත්වයට පැමිණ මෙතන මම මෙතනයි අතුරුව මූල කර්මස්ථානයේ වූ පිළිබීම හැකිලිම දෙසට සිත යොමු කරමි. සිත සමාධිමත් වනවා සමගම සිතට දැඩි ඉදිමට ස්වરૂපයක් පැමිණියේ. මාක්ෂික වතාවක්ම එය තීන විද්‍ය නීවරණය වන බව මෙනෙහි කෙරේ. නමුත් ඒ වත් නොවී පැවතේ. මනස අපිය පැවති බව මා හොඳින් දනි. විවිධ සිතුවිලි විශාල ලෙස නිදිමත ස්වභාවයේ සමග සිතට ගලා පැමිණේ. ඒ කිසිවක් නීවරණ වලට කල්පාගත නොහැකි තරම් විශාල වේ. මා සීවරක් පමණ මාසික ඉරියව්ව ආයාසයෙන් වෙනස් කෙරේ. කිසි ප්‍රතිකාරයක් නොලැබෙමි. තුමාක් පමණ ඉන්දියෙන් ඉසකඩා වැටුණු අත්දැකීම් කිසිම ආකාරයකට ඉන් මිදීමට නොහැකි ඊයේ අඩු නිින්ද නිසා මෙම ස්වභාවය ඇති වී යයි සිතා මම පෙරවරු 9 සෙෂන් එකකින් පසුව විනාඩි 40ක් පමණ නිින්දක් ලබා ගත්තෙමි. අද උදේ 10යි 11 සිටින් මෙඩිටේෂන් එකේ විස්තර නිින්දෙන් පසුව මම විනාඩි 8ක් පමණ සක්මන් කර පරයන්කයට පැමිණි. පැමිණීම නැවත ඒ ආකාරයෙන්ම විහිමත ස්වභාවයක් මා දැනි අසීමිත සිත්විලි සිතට පැමිණීමට විය. අසීමිත එහා පැමිණි ඒහා බැනි අසීමිත සිත්විලි සිතට සිත්විලි සිත්විලි සිතට පැමිණීමට විය. එය කොහෙද කියලෝ එකක් නීවරණයකට ගලපන විට තව 10ක් පමණ එක පිට එක පැමිණ සිත වෙහෙස කර නිින්ද සිත වෙහෙස කර නිින්ද ප්‍රකට කරනවා බව පෙනුනි. නිදිමත ස්වභාවය තීනමිත නීවරණයයි නැවත මෙනෙහි කරද්දී තව 10ක් පමණ සිතුවිලි එක පිට එක පැමිණ සිත වෙන දිශාවකට ගෙන යයි. නැවත නිින්දට වැටේ. මූල කර්මස්ථානයේ කොහෙද කියාවත් නොදැනෙන පරිදි සිතුවිලි ගංගාවක් නිින්ද මූලික කොටගෙන ඇතිවීමට පටන් ගනී. ස්වාමීන් වහන්සේ මෙවන් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කිරීම විපස්සනා වහන්සේක්වා මුළු අත්දැකීම ඉදිරිපත් කොට නිවැරදි කමඨනාක් ලබා ගැනීමට ඇති දැඩි යොමුනා නිසා දේශන භාෂණය මෙතනදී පාවිච්චි පාවිච්චි කරමි. මෙහිදී මා එක වරදක් කළ බව මට දැන් සිතේ. මා අද දිනේ මුලාවට රැවටි විදා නොගෙන ඒ වෙලාවේ සක්මන් කරේ නම් දෙවන සෙෂන් එක සාර්ථකව කරන්නට තිබුණායයි සිතට දැයි සිත ලැබුණ පසුතැවේ. මාහට භවනා කර මාගේ මේ භාවනා සැදීම වල අනුපාත වෙන්නා දෙන්න. වහන්සේට දීර්ඝාෂර වේවා. මේ විද්‍යාව හිත ඉස්සරහට යනකොට එක එක එක එක ජවනිකා රාජ්‍යයක් හැදිවම් <coughs> කරන්න වෙනවා. ඒ කියන්නේ උගාක් වෙලාවට ඒක වෙන්නේ අර කාමේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කළා කාම සංඥා රූපේ ප්‍රතිස්ථාපනය කළා රූපේ රූප සංඥාවක් වෙනකොට ඔක්කොම මර්ජ් වෙන්න පටන් ගන්නවා ඔක්කොම ඔද්දල් වෙන්න පටන් ගන්නවා වර එක රූප වගේ පේන වර එක සංඥා වගේ පේන වර එක මොකක්වත් නැතු වගේ පේන ඒකට අපේ තර්ක මනසට යන්නේමක් නැතු වෙන සීමාවල් නැතු වෙලා එතකොට මේ ප්‍රමාණ කරගන්න බැරි වෙනවා දෙයක් තියෙනවා වෙන් කළ අඳුර ගන්න බෑ අපේ හිත හරි ආසයි ඒ වගේ වෙනකොට මොකක් හරි නමක් දාලා සීමාවක් දාලා ඒක අඳුරා ගන්න. එතකොට තමයි තර්ක මනස ජීවත් වෙන්න පුළුවන්. මේක තර්ක මනස සම්පූර්ණයෙන්ම අත්තානගත කරනවා. ඒ අපතිත්‍ිත කර්තවලපත් කරන ප්‍රතිෂ්ඨාවක් නැත්තඳ ගිරිනවා. ඉතින් මේක මේකට සතුටු වෙනවා. මේක අනුග්‍රහ කරනවා නම් ඒක ඥාන විභාගීය සීදින සීදින සගණීමක් කියලා කියනවා. epistemological suicide අපි මෙතෙක්කල් දැනගෙන ඉපු ඔක්කොම දැක්ක දැක්ක දැන දැන සුන්නත් දුලි වෙලා යනවා. ආය නැවත ඇති කරන්න හදන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ඔක්කොම කැල් කැලියට කැඩෙනවා. ඉතින් හිතේ ආයතයක් මේව කොට නගලාගෙන ආය හීනයක් වශයෙන් හෝ දැනීමක් වශයෙන් හෝ නැති දේෙන් ඇති දේ හදනවා. ආය ඇති දේ නැති දේට යනවා. ඉතින් මෙතන සයන්ටිෆික් ද මිස්ටික්ස් කියලා හොයන්න බෑ. ඉතින් හරියට ආපු පාරේ ඉතිහාසය දන්න කෙනාට සතියෙන් ගිය කෙනාට පේනවා එතන කිසි මිස්ටික් යන්නේ අපේ ජීවිතේ දන්නේ නැති පැත්තකට යටිහිත දිහාවට අන්කොන්ෂස් එකට යනකොට අන්කොන්ෂස් එකේ ටයිම් ඇන්ඩ් ස්පේස් ලිමිට් එකක් නැහැ. කොන්ෂස් මයින්ඩ් එකේ තමයි ටයිම් ඇන්ඩ් ස්පේස් තියෙන්නේ. ඉතින් කොන්ෂස් මයින්ඩ් එක හැම වෙලාවෙම අන්කොන්ෂස් මයින්ඩ් එක සප්‍රෙස් කරගෙන ජීවත් වෙනවා. නමුත් මෙතෙන්දී අපි මේ පැත්ත ගණන් ගන්න නැතුව අර යට සිටින දෙයට යන්න ගියාම තණ්හා මාන දිට්ඨි කියන අපේ දේකවාදකමේට ගත්තොත් ඒවට පදනම නැති වෙනවා. පාද පාදම නැති වෙනවා. අය ගහ ගන්න තැනක් නැති වෙනවා. ඒකම ෂටමනස කරන්නේ මොනවා හරි ගල්බරියක් දාලා ආය තණ්හා වැඩි කරගන්න හදනවා. ආය මාන්න ඇති කරගන්න හදනවා. ආය දිට්ඨි ඇති කරගන්න හදනවා. ඒක ඕක අතර හටනක් වරින් වර වරින් වර නැති වෙච්ච මම හදන්න හදන මම හදපු ගමන් අසහනයක් එනවා. ඉතින් කාටද පුළුවන් නම් මේ රටන තුල මම හදන්නෙත් නැතුව කඩන්නෙත් නැතුව ඔක දිහා බලාගෙන ඉන්න මේ කාගේ න්‍යාය පත්‍රයේද කියලා. කවුද මේ පිටිපස්සේ වැඩ කරන්නේ මේ ඇත්තට මට ඕන දෙයද වෙන්නේ? ඊට පස්සේ වෙච්ච දේ පසු ප්‍රතිඵල මම විඳින්න ඕනේද? ඉතින් ඒකදී බුදුජානනාංශ අපට ජපමන්ත්‍රයක් උගන්වනවා. මේක දිහා මේක මේක වෙනවා බලන්න සම්පූර්ණ කුණිදිමත වගේ සම්පූර්ණ හේතිවිලි ගොඩක් වගේ සම්පූර්ණ ගිල්ට් එකක් වෙන අපරාධයක් මං කරන්නේ නැතුව බුදිය ගන්න නැතුව සක්මන් කරනවා හොඳයි කියලා සක්මන් කරනවා බුදිය ගත්තා හොඳයි කියලා මේ ඔක්කොම දිහා බලනකොට නේතම්මම නේසෝ අමසින් මේසෝ වත්තා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා මතක් කරගන්න. ඉතින් වෙනම මොකද්ද වැඩ පිළිවෙලක් මට තියෙන නිරීක්ෂකගේ தත්ත්වය විතරයි. මට ඒක පාලනය කරන්න බෑ. කොයි එකකින්වත් මගේ සුභ සිද්ධිය කරන්නේ නැහැ. දැනගන්න පුළුවන් මම මේ ඇවිල්ලා වැඩ කෙරුවොත්, මාන්නේ ඇවිල්ලා වැඩ කෙරුවොත්, අන්න ඇවිල්ලා වැඩ කෙරුවොත් අනිවාර්යයෙන්ම මං ලබෝ જાතිය බෝ කරන්නයි මේ හදන්නේ. මේ ශරීරය හැදලා තියෙන වෙන මොකකටවත් නෙවෙයි බෝ කිරීම සඳහා. පැවැත්ම සඳහා. ඉතින් ඒකේ තෙල්ලම යටි කූට්ටුව ඒක එජෙන්ඩා එක දැනගන්නවට ඒජන්ට් එක කැමති. දැන් බලන්න කොහොමද කරලා මම තණ්හාමාන දිට්ඨි පැත්තට ඇදලා. නෝ බුදුරජාණන් මේ පැත්තෙන් කරබන වාඩි වෙලා ඉඳලා කියනවා. ඔය වෙන දේ එකක්වත් මම කියන්නත් එපා, මගේ කියන්නත් එපා, මගේ ආත්මය කරගන්නත් එපා. හැබැයි මේ කතාව තණ්හා මට්ටම, කාම මට්ටමේදී, කාමගුණ මට්ටමේදී වටිනාකමක් නෑ. කාම සංඥා මට්ටමේදී වටිනාකමක් නෑ. රූප මට්ටමේ වටිනාකමක් නෑ. රූප සංඥා වුණාට පස්සේ විතරයි මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා කියන්නේ ඒක තව සරල කරලා කියනවා නැත්නම් ප්‍රැග්මැටික් කියනවා ඔයලා දකින්න දේ දිහා බලපන් පොට්ටෙක් වගේ හිටපන් ඇසත්තේ නම් ඇහෙන දේ කන් ඇති කෙනෙකුට ඇහෙන දේ බීරෙක් වගේ හිටපන් දැනුණට නොදැනුණා වගේ හිටපන් මේකට මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න කියලා අදහස් යොදලා යනවනේ මැට්ටෙක් වගේ හිටපන් දැන් නම් මිනිහක් වගේ හිටපන්. ඒක ඒකම වෙන පැත්තකින් කියනවා. දැකපු දේ එතනින් නතර කරපන් ඒක ගැන කතන්දර ගොතන්න යන්න එපා. ඇහිච්ච දේ එතනින් නතර කරපන් ඉන් එහාට ඕක දිගේ වැල් වටාරන් ලියන්න යන්න එපා. කතා කරන්න යන්න එපා. දැනුණ දේ ඔතනින් ඉවරයි. විඤ්ඤාට ඔබ ගන්න දෙයක් නැහැ. කල්පනා වුණානේ මේක මෙහෙම වෙන්නේ ඒත් එච්චරයි ඔතේ නතර කරනවා. ඉන් එහාට කරන්න බෑ. ඉතින් ඒක හරි අමාරුයි. ඒ නිසා බුදුජානකේ කාලකාරාම වගේ සූත්‍ර දේශනා කරනවා. දිත්තා දට්ටබ්බන්නම් මංච දිත්තා දට්ටබ්බා දිත්තං නමඤ්ඤති අදිත්තං මඤ්ඤති දට්ටබ්බං මඤ්ඤති දට්ටාරං මඤ්ඤති. ওই දකින්නේ කිසිම දැකිය යුත්තක් ඕකේ නැහැ. ඕක නොදකින් කියන්නත් එපා. දැකිය යුතු දෙයක්වත් මේ ලෝකේ නැහැ. දකින්න තරම් වටින දෙයක්වත් මේ ලෝකේ නැහැ. ඕක තමයි හැම වෙලාවෙම වෙන්නේ. ඕකට ආත්ම දෙන එක තමයි අපි එදිනදා ජීවිතේ කාම ලෝකේ දින නිසා ඕයි බයිලාවට නටන්නේ. නටලා දා ගන්න තු ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඔය විදිහට කිව්වට මම දන්නේ මේ බත් කාලා නිදිමත ඉන්න වෙලාවෙ ඉන්නවද තේරෙනවද වටේනවද රට දිගේ යනවද නැද්ද කියලා. නෝ සර්වඥාසේ දන්න උපක්‍රම දීලා දන්න අහිංසක ක්‍රමයට කියලා දෙන ඔතෙන් යනකම් භාවනා ගෙනියලා බොහෝම ඔකට යන්න දෙන්නේ මොකෝ දිහා හොඳට ඇස් දෙක බල දිහා දැල්වගෙන බලන්න හැබැයි දැක්කේ නැති කෙනෙක් වගේ ඉන්නේ. ඔක දෙන්න හදන හැම දෙයක්ම අහගෙන ඉඳ වීරෙක් වගේ හිටපන්. ඔක්කොම දැනෙන. නාසයට, දිවට, කයට දැනෙන. අන්තභාගාරික වගේ හිටපන්. මුලයට දැනනකොට කල්පනාවට ආවට හිතුවට ප්‍රතික්‍රියා කරන්න ගණන් ගන්න එපා. මගේ ගියා ගන්න එපා කියලා. ඔය ජවනිකාවට යන්න අරපන් untouched. කලන ගඟට යන්න අරපන් කියලා. බලන්න ගියාම තේනවා මේ කොච්චර උද්වේග කරවුණත් ඒ කොච්චර බෝරින් වුණත් බලා ඉන්න පුළුවන්. බලා ඉන්නේ නොදැක්කා වාගේ. ඉතින් පවුල් කන්න පුළුවන් දෝ අප්පා. ඕකරණියෙත් එහෙම ගෙවල් දරවල ගෑණි ඇවිල්ලා මුට්ටිය වරන ගන්න ඔළුවේ. එහෙම කළා පුළුවන් දෝ මේ වෙලාවට මේව කරන්න ඕවාගේ. ඉතින් ඒක තමයි බුද්ධ ජානස කියන්නේ අනන්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා කරන්නේ මේක ඔය කියන දේ භාවනාදී ලැබෙන උසාල ජයග්‍රහණයක් වගේ පෙනුනට මේ අවුරුදු 6 ළමයේ කොයි දෙයක් කියනවා කියලා හිතන්නේ. අවුරුදු 6 ළමයෙකුට දුන්නොත් මේ බබා වාඩි වෙලා මොකක්වත් කරන්න නැතුව බලා ඉන්න කියලා ඒ කට හරි ඒකට හරි තේරුණොත් ටක් ගාලා දෙන්නේ. ගිහිලා කියනවා කියනවා වගේ මොනම නාකියටවත් නාකිච්ච එකට තේරෙන්නේ ඒගොල්ලෝ හිතන්නේ ළමයාගේ වයර් මාරු වෙලා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඔක දැක්කට පස්සේ ඔකට බහැතිරෙන ආකාරය. ඔකට පිළිපදින හැටි. කිසිම දෙයකට නමක් දෙන්න යන්න එපා. කිසිම දෙයක් වර්ගීකරණය කරන්න යන්න එපා. මුලින් කිව්වා වගේ මේක අනිච්ච දුක්ඛ අනත්තම් කියලා අයින් කරන්න යන්නත් එපා. මේක දිහා බලාගෙන ඉන්න ප්‍රතික්‍රියා නොකර. මොකද ඒකට අපි මොනවක්වත් කළ යුතු නැහැ. ඒක ඒකෙන්ම නටන අඩගමක් තියෙන. ඒක ඒකෙන්ම අයින් වෙලක් යනවා. ආයෙත් එනවා. ආයෙත් යනවා. ඉතින් ඒක ඇත්තත් එකයි නැතත් එකයි දෙකම දිහා බලා ඉන්නවා කියුවාම හරි අමාරුයි ඒක කරන දෙයක්ද කෙරෙන්න හදන දෙයක්ද කියලාවත් කියන්නේ. ඉතින් ඒකේ යම් තැනක අපි ඉන්නවා. නැවත නැවත කරමින් කරමින් මේක ආය අපේක්ෂා කරන්න. යා පුදුමාකාර endless drama එකකට ගෙනියනවා කිය. බලාගෙන ඉන්නකයි කියන්නේ. පේන්නේ නම් කිසි වෙනසක් වෙන්නේ නැහැ. නමුත් ලොකු වෙනසක් වෙනවා. ප්‍රතික්‍රියා නොකර සිටීමට ඉගෙන ගැනීම හරහා. මොන දේ හිට උනා ප්‍රතික්‍රියා කරපු ගමන් මොක උඹේ වැරද්දක් වාගේපත් වෙනවා උඹට ක්‍රෙඩිට් එකට වැටෙනවා account එකට වැටෙනවා දැක්කට නොදැක්ක වගේ මේක. ඉතින් මේක පුළුවන් තරම් බාල වයසේදී ජීවිතයකට සම්බන්ධ කරලා දෙන්න පුළුවන් නම් මේ විෂම ලෝකේ අපිට ලෝකේ හැදලා සැනසෙන්න බෑ. විෂම ලෝකේ සමහිත පවත්තන්න ඉගෙන ගන්න. කොච්චර කවුරු නැටුවත් කවුරු එක එක දේවල් ඔලුවට දැම්මත් අපි ළඟ ෂොක් අබ්සෝවර් එකේ තියෙන්න ඕනේ තියෙන්න ඕන දැක්ක ඇහුවා මම ඒවට කිසි දෙයකට උත්තර බඳින්න බැඳෙන්න බැඳිලා බැඳිලත් නෑ මම නීතිඥයෙකුත් නෑ මම නඩුකාරයෙකුත් නෙවෙයි මට කියන්න අයිතිය තියෙනවා මම බලා ගන්නකොට මගේ ඔළුව බේරගෙන තියාගන්න. ඉතින් ඒක අපිට මේ වගේ සමිතියක් හම්බෙලා කතා කරන්න හම්බෙලා බෙදා ගන්න හම්බ වෙච්ච එක තමයි සාසනය කියන්නේ. උංග කලාතුරකින් තමයි අපි මේක වෙන් කරලා හඳුනගන්නේ. නමුත්තර සතිපාසලේ සහ භාවනා ලෝක ගොඩක් කල් හිටපු කෙනෙක් විදිහට මම දන්නවා මේක අපේ ජම්ම දායාදය. මේක අපේ අනිවාර්යම මේ සිස්ටම් එක ඇතුලේ තියෙනවා. අපි මේ වැඩ පෙන්නන්න නටන්න ගිහිල්ලයි, ශිල්ප දක්වන්න ගිහිල්ලයි, <clears throat> සෝබනේ දාන්න ගිහිල්ලයි අහිංසකකම නැතිලා තියෙනවා. අපි ළඟ තියෙන අර නියතමානිකම නැතිලා නැත්තම් මේ தත්ත්වේ අඟුලි මාල් ගාවක් තියෙනවා, ප්‍රභාකරන් ගාවක් තියෙනවා, හිට්ලර් ගාවක් තියෙනවා. ඒක නැති කරන්න බෑ. හැම කෙනෙක්ම අහිංසකයි. හැම කෙනෙක්ම ඇත්තටම හොඳයි. මේ පරිසරයට වැටුණාට පස්සේ කොහේ යනවත් දන්නේ. ඒ නිසා මේ පැත්තේ බුදුහාමුදුරුත් ඉන්නවා මෙතන දේවදත්තත් ඉන්නවා. අපි කාටද කපු කපුව දෙන්නේ කාටද කඩුව දෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපිට වෙන කෙනෙකුගේ දෝෂයක් දකින්න බෑ. මොකද මමම තමයි. මමත් ඕක තමයි. ඌ කරන හැම වෙලක් දක්වා මම කරලක් තියෙනවා. මට ඒක අලුත් දෙයක්වත් නැහැ. අපිට මේ ආවල සුද්ධවන්තේ කාවල මොකක්ද කියන්නේ. එතකොට පුදුම මනුස්සකමක් එන ඔළුවට මේකත් එක්කම නැත්තම් මේ මට්ටමේ ඉඳගෙන කොමිට්මන්ට් නැතුව ජජ්මන්ටල් නැතුව මේක ඉන්න පුළුවන් නම් ඉන්න ඕන වෙච්ච වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා නම් නැත්තම් තේරුණාට පස්සේ ඉන්න පුළුවන් නම් ඒකට මම කියන්නේ පෙරකල කීතිය. නැත්තම් අපිට ඉන්න බෑ අපි අරකට බැඳෙනවා මේකට බැඳෙනවා මාළු පොරිදම්කට පස්සේ මාළු ගහගෙන යනවා වගේ අපේ කාලේ එක එකනා දැහැලා. අන්නෙම දැහ ගන්න තු ගන්න නම් මේක නෝම් එක කරගන්න තීන්දුව කර බහින්න එපා. ඔකට පුළුවන් තරම් වෙලා normalize වෙන්න අරින්ද season වෙන්න අරින්ද කියන එක තමයි කියන්නේ. ගාමීය ස්වාමීන් වහන්සේගෙන් ආශ්‍රයයි. අද දින දැසන ආයතිය ආයතිය පාරයන්ට භාවනාවේදී දැක්වූ ආයතිය වහන්සේලා දේශනා අවශ්‍ය උපදේශයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ වාර්තා කරමි. අද උදෑසන පරයන්ක භාවනාවකට වාඩි වී එම වාඩි වී සිටින ඉරියව්වට සිටේ දිවීමෙන් විනාඩි කිහිපයකට පසුව ආස්වාස සහ ප්‍රස්වාස එකම නාස්පුඩුවෙන් ඇතුළුවන සහ පිටවන බව දැනුනි. මෙසේ වාර 3-4කට පසුව ඒ ක්‍රමයෙන් තුනි වී තුනි වී සංසිඳී යන බව නිරීක්ෂණය කළෙමි. ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් මාගේ කයේ සැ මගේ කයේ සැහැල්ලු වූ බවක් ඇති වී කයේ බරගතිය සම්පූර්ණයෙන්ම අඩු වී යන බව නිරීක්ෂණය කළෙමි. තවදුරටත් බලා සිටීමේදී කය සම්පූර්ණයෙන්ම නොදැනී ගියේය. එහෙත් වරින් වර අවර ශබ්ද ඇසුණි. කුරුළු මඩ ශාලාවේ ඇතුළත සියුම් ශබ්දත් වරින් වර ඇසුණා. ඒවා කෙරෙහි වැඩි අවධානයක් නොයෙදිනි. මෙම කය ඇති වූ සැහැල්ලු බව නිසා දීර්ඝ කාලයක් බාධාකින් තොරව වාඩි වී සිටීමට හැකි බව නිරීක්ෂණය කරමි. තවදුරටත් වාඩි වී සිටින විට මාගේ මුහුණ ඉදිරියේ ඇති වූ සුදු පාට විද්‍යාවක් වැනි තලයක් මත අහපාට කුරුල් බලා එකතු වී වලාකුළුමින් විශ්වෙමි විවිධ යන බව නිරීක්ෂණය කරමි. මෙම අවස්ථාවේදී නැවත මූල කර්මස්ථානයට හිත යෙදෙමි. ඉන්පසුව එම පාඨතුන් රොව නැවත නිරීක්ෂණය කරන්න හැකිය. මේ විදිහට කුමක් කළ යුත්තේ අවද අවවාදයක් ලබා ගැනීම වහන්සේගෙන් කාර්මිකව ඉල්ලා සිටින වහන්සේට දෙනවා සරණයි. අපි අර කර්මස්ථානිකට රූපයකට හිත යොදාගෙන ඉන්නකොට වරින් වර වරින් වර ඒ රූපේ දැක දැක දැන දැන ගෙවෙනවා. නැත්නම් ඒක සංඥාවක් වඩපත් වෙනකොට අපේ හිත ආයසරයක් කයේ තියෙන සංඥා බලනවා, බාහිරේ තියෙන සංඥා බලනවා, ආයෙත් මුළු ලෝකෙම සංඥා ගුණයක් විදිහට බලන්න පටන් ගන්නවා. ඒ බලන් ඉන්නකොට ආයසරයක් හුස්මකට හිත යනවා. ඉතින් මේ විදිහට හිත මේ වර්ධනයේ දෙපැත්තකට කරනවා. එකක් අර තමන්ගේ මූල කර්මස්ථාන වෙන ලක්ෂයට හිත යොදනවා. එහෙම නැත්නම් ආලම්බණයට හිත යොදනවා. කර්මස්ථානයේ දෙනවා. ඒක ඒක හිස් වෙලා ඒක නැති බවටපත් වෙනකොට ඒ දැනුමේ ආය ලෝකේ දිහා බලන සත්තුත් කෑ ගහනවා. කය වේදනක් තියෙනවා. හිතට හිතවිලිත් තියෙනවා. එකක්වත් ගණන් ගන්න දෙයක් නැහැ. ඒක ආයෙත් නිකන් සංඥා ටිකක් විතරයි. කෝකට හරි තේදුවොත් ඒකට පණින්න. ඒකට පණයිල එක දිගේ කතන්දරයක් කරනවා. ඒ හිත යොදන්න නැතුව හිටියොත් මනස කාර්යය යොදන්න නැතුව හිටියොත් ඔහෙව තියෙනවා නිකන්. ඒකට කියනවා නිකන් කොස්මික් ඩාන්ස් එක කියලා. ඔය කොස්මික් ඩාන්ස් එකේ ඉතින් අපිට කොතනකින් හරි කුයි කුයි ගන්න පටන් ගන්න. ඉතින් අපි ඒකට අත දානවා එතන ප්ලග් වෙනවා. ප්ලග් වෙච්ච ගමන් කතන්දරයක් පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බුද්ධ ඥානයේ සඳහන් කරලා තියෙනවා මනසිකාර සම්භව හබ්බේ ධර්මා. මේ දේවල් පනවලා තියෙනකොට අපිට බලහන් ඉන්න බැරුව ගිහින් ඒකට ප්ලග් වෙනවා. මනසිකාරයෝද ඇඩ්වර්ටයිස් කරනවා, ඇඩ්වර්ට් කරනවා. එතන ඉඳලා එතන කතාව පටන් ගන්නවා අනිශ්චේරම අවලංගු වෙලා මේක දිගේ එන දිග කතාවක් යනවා. ඉතින් ඒ ශාලාවමින තව කෙනෙක් තව තැනකට ප්ලග් වෙලා මේ දෙන්න කතා කරන්න පටන් ගත්තාම ඉවරයක් නැහැ. අරයා කියනවා මම මෙතන ප්ලග් උනේ මේකට. අරෙක් නම් මම ප්ලග් උනේ මෙතෙන්. ඉතින් ඒ කවුද මේ තීන කරන්නේ මේ ප්ලග් වෙන්නේ අයවා? මේක මගේ මන අපිට සීවෙන එකක්ද කියලා බැලුවොත් හුඟක් වෙලාවට ගිය ආත්මවලින් ගෙනාවු ඇබ්බැහි පෞරුෂත්ව ලක්ෂණ. වෘද්ධ නිසා ඒ තැන් වලට තැන් වලට තම තම ප්ලග් වෙන ප්ලග් වෙච්ච එක කියලා කතන්දර කිව්වා. ඉතින් ඒ නිසා මේ කතන්දරයක් එනකොටම දැනගත්තු මේ ප්ලග් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම අන්ප්ලග් වෙලා ඉන්න පුළුවන් කියන එක. මොකේකටවත් අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියන එක බුදු කෙනෙක් අපිට කියලා දීලා තියෙනවා. මෙතෙන්ට ප්ලග් වෙලා තියෙන මේ කතන්දරය යනවා කියලා දැනගන්න එක හරි වටිනවා. ඒ මතක තියාගන්න ඔප්ෂන් වයිස් නැත්නම් පොටෙන්ෂල් වයිස් possibility wise කෝටියකුත් එකක් ප්ලග් වෙන්න තැන් තියෙනවා. නමුත් අපි අබ්බැහිට ප්ලග් වෙන්නේ එක තැනකට. අන්නේ හැබැයිට ප්ලග් වෙනක දැනගන්න එකම ලොකුම ලාභයක් who am I කියලා දැනගන්න. මම කියන්නේ කවුද? මේ කොහොම විකල්ප දුන්නොත් මම කොකටද ප්ලග් වෙන්නේ? මම කොහොමකටද සම්බන්ධය ඇති කරගන්නේ? ඒක මේ පුබ්බේගත දේත්‍යවාදකින් කියලා කියන එක වෙනස් කරන්න බැරි තරම්ම ඇබ්බැහියක් කියලා. නෑ බුදුසසුන නැති කියන එහෙම නෑ දැනගත්තොත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ස්වභාවයෙන් මම ප්ලග් වෙන්නේ මේකටයි කියලා මම දන්නවනම් ප්ලග් වුණාට ප්‍රශ්නයක් නැහැ. ටික කාලයක් ගියාම තේරෙනවා මම වයින් කර බොනික් එක්ක වගේ. ඒකට ප්ලග් වෙන එක ඇබ්බැහියම. ඊ ඇබ්බැහිය මම දන්නවනම් එදා ඉඳලා මේක රීසයිකල් රීකන්සිඩර් වෙන්න පටන් ගන්නවා. ඒක කාටවත් කියලා දෙන්නත් බෑ. කාටවත් පොයින්ට් අවුට් කරන්නත් බෑ. පහුවෙච්ච එකකින් අල්ලන්න බෑ. හිතලා ගන්න බෑ. ඒ වෙලාවේදීම පියෝ chance එකක් දීලා මොකටද මගේ හිත ඇබ්බැහි වෙන්නේ කියලා ඒ දැනගන්න එක එකක් දැනගන්න එක එකක් ඒක අගය කරනවා කියන එක භවනා කරන කෙනෙකුට අර කවදාකවත් තේරෙන්නේ නැහැ අපි ඉදිරියට දරුවන්ගේ ප්‍රශ්න වල ආර්ථික ප්‍රශ්න වල ඉන්නකොට මේ මොකක්වත්ම අපිට තේරෙන්නේ ඒක මගේ මනාප ඒ ඕකත් ඒවා දැනන්නේ නැහැ මගේ බුද්ධිය ජීවිත රැංගිලි ගහන්න කියලා ඒ මනාප දෙයට අත තියනවට කැමතියි මෙතනදී වෙන මොකක්වත් නැහැ එච්චරමයි බලන්නේ ඒක බලන ඉන්නකොට තියෙන නිසා තේරෙනවා අප්‍රීෂিয়েට් කරනවා දෙක තුන්වෙනි එක තමයි ඒක ප්‍රකාශ කරන්න හිතෙන එක. ඒක තුන්වෙනි මට්ටමේ රේන්ෆෝස්මන්ට් එකක්. මම ඉන්නකොට මට මෙන්න මේකටයි වෙන්නේ. අන්න මේ වගේ දෙයකට තමයි ප්ලග් වෙන්නේ. ඒතර අහන්න එක හොඳට දන්න කෙනෙක් නම් තේරෙනවා හරි. දැන් තේරෙනවානේ මේ හිතට කිසිම දෙයකට එල්ලේ නැතු ඉන්නම බෑ. ඒක ඒ තරම්ම නතු වෙන જાති එක, ඒ තරම්ම බය ආදු එක, ඒ තරම්ම කොන්දපන් නැති එක ගැරන්ටි හැවක් මේකේ තියෙනවා. දැන් මොකක් හරි ඒක එල්ලිලා කොන්ද පහයි කරගන්න හරි. පහයි කරගන්න එක හරහා විදින කරදර ටික ලැබෙන ලාභයට වැඩි වෙයි. ඒ නිසා ඒ දේ සඳහා නිශ්චය කරගන්න දේ මොන දේ වුණත් අපිට ඒක ඒකට කඹරන්න වෙනවා. ඒ නිසා බුදුජානක දේශනා කර තිනවා නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැති. අපි මේ වගේ මොනක්වත් නැතුව නිකන් ඉන්නකොට මොකක් හරි එක එල්ලුණා නම් ඒ මනසට ඒක නිසා චලනයක් ඇති වෙනවා. චලිතයක් ඇති වෙනවා. අනිසිතස්ස චලිතං නැති. ඔය මේ වතුරේ පාවෙන පාසි ටිකක් වගේ ඔය අතේ තාලෙන් තරන්දි තරන්දි ඉන්නවනේ ඌට කිසිම දෙයක ප්‍රශ්නයක් නැහැ. මොකක්වත් පටලෙලා නැහැ. චලිතේ චලිතං අසති ආගති ගති නොහොති. චලිතයක් නැත්නම් යෑමක් කීමක් නෑ. ඒක ඔය තරන්දි තරන්දි ඉන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා දිග කතන්දරයක් බුදු දහම සඳහන් කරලා තියෙන නිසා අපි ජීවිතය සඳහා මේ භවය සඳහා මොකකෝ තරණක් පිටක් ගත්තොත් ඒක හරහමයි දුක අපට එන්නේ. ඉතින් මෙතෙන්දි පොඩි chance එකක් එනවා. මොනවාක්වත් අල්ලන්නේ නැතුව මේක දිහා බලන එක චිත්තක්ෂණයක් ඉන්නේ. ගොඩක් කල් ඉන්නේ තන. ඉබේම ඇදලා යන අංකයට හරි බල්ලා දීකට තාකි කියනවා වගේ ඇදලා යන ප්‍රශ්නයක් නැහැ. ආයත් අවස්ථාවක් දෙන්න. ආයත් මේක ඇදලා යන. බලබලා ඉන්න වෙලාව හිතන්න මට පුළුවන්කමක් තියෙනවා විල් පවර් එකක් තියෙනවා කොමන් සෙන්ස් තියෙනවා අනුග්‍රහ කරන්න මොකේකටවත් අහුවෙන්නේ නැතුව මොනම දෙයකටවත් බැඳීමක් නැතුව ඒක හරියට මේ ගුරුත්වාකර්ෂණය තුල ජීවත් වෙච්ච මිනිස්සයා ගුරුත්වාකර්ෂණ නැත්තනකට ගිහිල්ලා දැම්මා. මෙහි පාවෙන්න පටන් ගන්නවා. මනුස්සන් හිතා ගන්නවත් බෑ මෙහෙම පාවෙන්නේ නැති ලෝකයක් තියෙනවා කියලා. මොකද අපි හැදිලා තියෙන්නේ මුළු ජීවිත කාලෙම ගුරුත්වාකර්ෂණ යට. නමුත් ග්‍රහලෝක ගැන නැත්නම් අජටවකාශ ගැන දන්නේ කරන අවකාශයේ කොච්චර පොඩි ප්‍රදේශයකද ගුරුත්වාකර්ෂණය තියෙන්නේ. අනික හැම තැනකම කිසිම ආකර්ෂණයක් නැහැ. ඒ ගුරුත්වාකර්ෂණය තුළ හැදිච්ච මිනිහට ගුරුත්වාකර්ෂණය පිට ජීවිතයක් හිතා ගන්නවත් බෑ. ඒක නිසා ආර්යයන් වහන්සේ යමක් ඇතයි කියනවා නම් ඒක පෘථජ්ජනයට ඇත්තේම නැත කියලා බුදුහාම කියනවා. පෘථජ්ජනය තුළ යමක් ඇත්තේ කියලා උඩපැන්නට ආර්යයන් වහන්සේට ඒක නැත්තේ මේ කියලා කියනවා. ඒ තරම්ම ඔළුවෙන් හිටගත්ත ලෝකයක් තියෙනවා. වයර් මාරු වෙච්ච ලෝකයක් තියෙනවා. ඉතින් මේ දෙකේම අපි ඔළුවේ දෙකම දරාගෙන මේ ඉන්නවට අම්මපත ඇගි දෙන්න වගේ. වෙන මේ ගිනස් වාර්තා පොතට ගිනස් වල ප්‍රශ්න නෑ බ්‍රේක් ඩාන්ස් දැම්මේ නතුර කමන්නේ මේ ඉන්නවට තෑගි දෙන්න වටිනවා මේ මේ සමබර බව ඒකලෙත් වෙලා මේ වගේ තැනකට මේ තීරණාත්මක තැනකට ගිහිල්ලා ඕක එහා පැත්තට යනවයි කියන එක කනකස් බෑව වීසිදුරින් අහත බලනට වැඩිය අමාරුයි ඒක පැත්තකින් බලනකොට පොට්ට chance එකක් ආවා පොට්ට chance එකකුත් නෑ මේක පොට්ට chance හරියට මැප් එක ඇඳලා පෙන්නලා තියෙනවා මෙන්න මෙතෙන්ද ගියා මෙන්න මේ වගේ අනිත්‍ය භාවයක් ගැන ඕනේ අනිත්‍ය භාවයේ හේම ධානය ඉන්නේ ඔකේ අනිත්‍ය දකින්න ඔකේ දුක දකින්න ඔකේ ආත්මයක් නැතිව දකින්න නේතම් මම මේසෝ වත්තා නේත නේතෝ හමස්මි මේ මම නෙවෙයි මේ මගේ නෙවෙයි මේකේ ආත්මය නෙවෙයි කියලා බලන්න නම් මරණය සාදර වෙන්න මම මරනවා කියලා කියන්නේ ඕක තමයි ආයෙත් පස්සේ කපුරු කුච්චපතනකත් මේ තරමක දෙයක් ඇත්තේ නැහැ. එහෙම අවකාශයට යනවා. ඉතින් මේ මට මතක නැහැ ස්වාමීන් වහන්සේ බුදුජානක වැඩි ඉන කාලෙකට බොහෝ දීර්ඝායු ස්වාමීන් ඒ ස්වාමීන් අහසක් බඹ දෙකක් විතර අහසට පැනලා තේජෝ දාතියට සමවැදිලා පිරුණම් පැවලු අලුවක් නැහැ. ආය කාටවත් මේ සෝහන් කොත් බඳින්න ආදාන කරන්න ඉම්බම් කරන්න මොකක්වත් ඉතුරු නැහැ. අපි අපි මරණයට පස්සේ ඒකෙන් කොච්චර තොවින්නත් අද කියලා බලන්න. අර කුණට අරගෙන ඉවරයි කරන්නේ. ඉතින් ඒ වගේ දෙයක් මේක වෙන්නේ. ඒක ලක්ෂ කෝටි වාරයක් පෙන්නලා පෙන්නලා තමයි අපි ඒ ලෝකෙට පట్టල කරන්නේ. ඒ නිසා ඒ <clears throat> තරන්දින ස්වරූපයට ආවට පස්සේ ඒකට ඇnderලා බලාන ඉන්නවා කියන එක ගත්තොත් එයා ඊට පස්සේ රූපෙත් ඔච්චරයි දන්නවා කාම සංඥාත් ඔච්චරයි කියලා දන්නවා කාම ලෝකෙත් ඔච්චරයි කියලා දන්නවා. ඊපස්සේ කාම ලෝකෙ දිහා බලන්නේ මේ උම්මත්තක the mad mad mad mad world. දුපක්ෂය ගන්නත් එපා විරුද්ධ වෙන්නත් එපා ඔය නටන එක නටා ගත්තා අපි. බෝම්බේ වැඩක් කරගන්න කියලා පැත්තකට වෙන එකයි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ දුක පිළිසිඳ දකින්වායයි අදහස් කරන්නේ ධාති දරා මන සෝක පරිදේව පරිදේව දුක දුනස වැනි ඕලානික දේවල් අමතරව මේ ධාතු මානසිකාරයේදී මතුවන ධාතුවල ලක්ෂණවල නිතර දෙවිලි ඇති කරන හැවෙන පෙළෙන ලක්ෂණයන් දෙස බලා සිටීමද යන පැහැදිලි කර මෙමින් කරුණාවෙන් විනාශිතින් වහන්සේට නිදුක්ම දුක තේරුම් ගන්න පුළුවන් දුකට පෙර නිමිත්ත තමයි අනිත්‍ය. දුකෙන් පස්සේ ඇති වෙන සෞඛ්‍ය සම්පන්නක තමයි අනාත්ම. දුක තියෙන්නේ අනිත්‍ය සහ අනාත්මයට නැති වෙලා ඥාන නවීන ලෝකයේ උපමාවක් කියනවා නම් මැෂින් එකක් වැඩ කරනකොට හැම වෙලාවෙම ඝර්ෂණයක් තියෙනවා. කිසිම මැෂින් එකක් නැහැ ලෝකේ 100 100ක් එෆිෂන්සි එක තියෙනවා. ඒ නිසා මැෂින් එක වැඩ කරන හැම වෙලාවෙම කැපිලි කෙටිලි බෑරන්ට යාති. ඉතින් අපි හැම වෙලාවෙම ඒකෙන් තන නරක කරන්නේ. ඒ නිසා මේ ජීවිතේ ජීවත් වෙන හැම වෙලාවෙම මොකද්දෝ ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. ඒ ෆ්‍රික්ෂන් එක තමයි දුක කියන්නේ. ඒ ෆ්‍රික්ෂන් එක නැතුව ජීවත් වෙන්න හදනවා කියලා කියන්නේ 100% vision machine එක හදන්න හිතින් හිතනවා. ඉතින් වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඒ නිසා කියනවා මේ මම ඉන්න කාමරේ උරුණුසු තුනක් තියෙනවා. එකක් වැඩ කරන්නේම නැහැ. අනිත් එක ටිකක් වේගෙන් දුවනවා. අනිත් එක ආසන්න වෙලාව පෙන්නන. මේ එකක් තියෙනවා අරගෙන ඇවිදින තව එකක් තියෙනවා. එක එක වෙලාවල් දක්වනවා. ඉතින් මේ මේ මේ ඔර්ලෝසු ටික හරියටම කම්පියුටර් රීඩ් කරනවා. කම්පියුටර් හරියටම වෙලාව දක්වන ඔර්ලෝසු වශයෙන් පෙන්නන වැඩ නොකරන එක තමයි. මොකද දවසට එක සැරයක් ඒක ඔර්ලෝසු හරියට වෙලාව දක්වනවා. අනිත් එක වැරද්ද දිගටම යනවා. නිසා මේ වැඩ කරන හැම ඔර්ලෝසුවම වැරද්ද පවත්වන. වැඩ කරන්නේ නැති ඔර්ලෝසුව පර්ෆෙක්ට් දවසට දෙසරයක් හරියට මිලා දක්වන. ඒ නිසා අපි වැඩ දක්වා පෙන්වන්න හදන හැම වෙලාවෙම කක්ක තමයි. කොම්පියුටර් දාලා තියන්නේ එහෙම නැත්නම් කියන්නේ ඒක බලන්න ඕන නම් වීඩියෝ කැමරාවක් ඉස්සරහා වැඩ කරන්න ඕන කෙනෙක් බලන්න කරා. බලන්න අපි කරන අමන කන් ටික අපි ගෙදර ගෑනි කිව්වොත් ගෙදර ගෑනි ටික තරහ වෙනවනේ. නැත්නම් ගෙදර මිනිහා කිව්වොත් ගෙදර මිනිහත් එක තරහ වෙනවා. දරුවෝ කිව්වොත් තුන් එක තරහයි. ගුරුවරයෙක් කිව්වොත් තුන් එක තරහයි. නඩුකාරයා කිව්වොත් උගේ අම්මට කියලා ඌට බයි. මේ ටීවී කැමරාවක් අත කියන ඌ හරියම අන්බයස්ඩ් නේ හියුමන් එකක් නැහැ. ආ නෝර දැමඩ පස්සේ තේරෙයි අපි වාගේ අමන જાතියක්. අද වෙන්නන්න ගිහිල්ලා ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ මැටි පිළිම තිබ්බ වගේ ඉඳගෙන ඔහොම ඉන්න කියලාද කියන්නේ කියලා අනිත් කට්ටිය අහන ඇත්ත කතාව. පුළුවන් නම් අඩු කරලා බලන්න කියන. ඒක තමයි මේ හික්මීම කියලා කියන්නේ. මේ හික්මීම වැඩිය ශික්ෂා වෙනවා. හික්මනවා කියන එක තමයි. ඉතින් එහෙම ඉන්න බැරි නිසා අපි හදාගත්ත තියෙන එකක් තියෙනවා. වේගෙම වැඩ කරන එක නම් හොඳයි හයියම දුවන එක නම් හොඳයි හොඳටම නලින එක නම් හොඳයි කියලා ඒ ඒකෙන් ලාභ ලබන කට්ටිය හදපු ජීවන රටාවක් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා ලෝකේ රත් වෙන්න පටන් ගත්තා. පරිසරයේ දූෂණය වෙන්න පටන් ගත්තා. චිත්ත දූෂණය පටන් අරගත්තා. නමුත් ඔය කියන එක බයියකට පුළුවන් බලන්න ඕක නතර කරන්න. කාටවත් බෑ. ඉතින් වලිගිට කියන තියාගත්ත හනුමා වගේ දඟලන. බුදුරජාණන් වහන්සේ හනෝ උඹ ඔච්චර දක්ෂ නම් කොච්චර වෙලාවක් නලියන්නේ නැතුව ඒක දැනලා ඉඳගෙන ඉන්න පුළුවන්. බුදුන්සේට හාත්පසම වෙනස් යාදසිකය කොච්චර වෙලා නලියන්නේ නැතුව ඉන්න පුළුවන්. ඉතින්නේ තීර්ථක ශ්‍රාවකෙක් ඇවිල්ලා කියනවා මම අදහන්නේ මේ වගේ ගුණ තියෙන හාමුදුරු කෙනෙක් නැත්තම් සාසුණාචර මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ මේ කියලා ඉන් කියනවා. බුදුන්සේ ඔබේ ඒ ලොක්කට බිගුරුන්නාකට එල්ලෙන් නගරන්න නැත්නම් පැය කීයක් ඉන්න පුළුවන්. පැයක් පුළුවන්. දෙකක් බෑ. තුනක් බෑ. හතරක් පහක් හයක් හතක් අටක් 12. පැය 24 දවස් දෙකක් දවස් තුනක් දවස් හතරක් දවස් පහක් ඉච්චර කරන්න බෑ. ඒක බුදුන් සඳහන් කරන මම මට නිරෝධ සමාපත්තිය සම්පූර්ණ දවස් හතක් එල්ලෙන් නැතුව ඉන්න පුළුවන්. ඒ කාලය ඇතුළත මම කිසිම කෙනෙකුට හානි කරන්නේ නැහැ. කිසිම කෙනෙකුට මට හානි කරන්නත් බෑ. ඒක තමයි යන්න පුළුවන් ඊළම තැන. ඒ නිසා බුදුජානක අකිරියවාදීන් චෝදනා කරනවා. නාස්තිකවාදීන් චෝදනා කරනවා. අරස රස කියලා කියනවා. අපගබ්බ කියලා කියනවා. පුදුමාකාර චෝදනා කරනවා. මෙච්චර ලස්සන මනුස්ස ශරීරයක් අයක් හම්බෙලා ඒක වැඩ නොකර සිටීමේ දක්ෂකම කතා කරනවා කියලා චෝදනා අටක් එක දිගට කරනවා. මොකද මේ එවකට තිබුණු ආගම් වල හැටියට මේ ජීවිතයේ ඉදරම් පිනවීම තමයි යාඩ්ස්ටික් එක කරගෙන ඉන්නේ. ඒ නිසා කොයි වෙලාවක හරි මැෂින් එක පර්ෆෙක්ට් වෙන්නේ වැඩ නොකරන වෙලාව. තවුලුවන් නම් කම්පියුටර් එකක දාලා තියන්න ඕක. එහෙනම් මේ වීඩියෝ කැමරාවක් ඉස්සරහ දාලා බලන්න. ඒකේ නිල්ලම ගහලා තියෙන ඇතුළේ වෙන තනම මේ කාටුන් එකක්. මොකවදාරි මේ යථා ස්වරූපේ දැක්කනම් දුවන්න පටන් ගන්නයි කියලා භූතෙක් දැක්කයි. ඔක ඇතුලේ ඉන්නේ මහා පෙරේත භූතේ. එහෙම නැත්තම් කියන්නේ තියෙන්නේ මුර්ගේ. අපේ සාහිත්‍යයේ කොයි නාග කියලා සඳහන් කරලා තියෙනවා. චීන මකර කියලා සඳහන් කරලා තියෙනවා. ඇතුලේ ඉන්නේ ඒ ඒ අදාන්ත ඒ නාග චරිතේ නැත්තම් මකර දර්ශනේ තියෙන්නේ. ඉතින් අපි පිටින් තමයි මේ ආලවට්ටම් දාගෙන ශිෂ්ටාචාර වෙලා ඌ කොච්චර පිටින් ආලවට්ටම දැම්මට කුෂ්ඨ රෝගයත් කුෂ්ඨ රෝග තියෙන ඇඟ පුරාම කුෂ්ඨ රෝග තියෙනකට මොන තරම් රත්තරන් මාල දාලා මාල හත බැඳලා ලස්සන කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ. ඇතුලේ ඇතුලේ අසුචියෙන් පිටිච්ච කලය කොච්චර ලස්සන පිටින් පිටාරු කරාද? නැත්නම් ඇතුලේ කුණු මත් පිටිච්ච කලයක පිටින් කොච්චර පිටාරු කරාද? ඒකේ තියෙන අසුචිය නැති කරන්න බෑ. ඉතින් ඒක පෙන්නනවට තරහයි කට්ටිය. අනිකුත් ආගම් වල නෑ මේක උසස් කරලා මේක හොඳයි කියලා කියන්නේ. ඉතින් මේක දකින්න ඉපසි මේක දකින්න බුදු පෞරුෂත්වයක් අවශ්‍යයි. ඇත්ත ඇති ඇතියෙන් දකින්න. ඉතින් අපි ඒක නැතුව මේක ලස්සන දෙයක් මේක සුබ දෙයක් මේක හඳුන් වගේ දෙයක් මේක මිනිමුතු වගේ දෙයක් කියන කට්ටියත් එක්ක ඇතුළු කරගෙන ඉන්නවා. මමත් ඒ වගේ වෙන්න කියලා හිතාගන්න. නමුත් තමන්ගේ ස්වරූපේ තමයි. ඒක නිසා ඒ தත්ත්වයට හැඩ ගැහෙන්න හැඩ ගැහිලා ඒක උත්තරම දේ බවට පෙන්වපු එක මුත්ත වෙන්නාසි පුතජනමස්. ඉතින් අපි ඒක අනුමත කරනකොට අපිට තේරෙනවා ටික ටික ටික ටික ඒ ෆ්‍රික්ෂන් එක තේරුම් ගන්න වෙනවා. ඇයි මේ විද්‍යාව ඒ ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි කිසිම ආගමක් මේක නේව නිර්මාණයක් නම් ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් නම් ඇයි ෆ්‍රික්ෂන් එකක්? ඇයි මොකද දුක? එතන කොතනද ෆිට වෙන්නේ දුක කියන්නේ. දැන් දෙයනාංශික නිර්මාණයක් කරන. දෙයනාංශික කියන ඒක ඒක මවුපේ කාණා. ඒකට නිර්මාපකයක් කියන්නේ කොහොම විනාශකයක්. මවල තියෙන්නම දුක. උද නිර්මාපකේ නිර්මාපක කියන නම් ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ මෙයා විනාශකයයි කියන. හැබැයි කොයි වෙලාවකරයක බාරගත්ත දවසේ කියන්නේ දුක තමයි තියෙන්නේ. අති අති කොන තියෙන දුක කියලා තමන්ට තේරෙනවා තමන් ලෝක නිර්මාපකයෙක් වගේ තරබලධාරි දෙයියෙක් වගේ තේරෙනවා. ඕකට බයව බයරනට වගේ වෙන මොකට බය වෙන්නේ? එමින් දුක් පෙන්සයි කියවල සිංහල මොකටද බය? සිංහලයි නැගිටේ එමින් දුක් වලට මේ පලියක් හදලා නෙවෙයි. බය හැරිලා ගිහලා නෙවෙයි. එමින් දුක් පෙන්සයි වරේ ඉස්සරහට වරේ ඕනෙකෙක් වරින් කියලා මොකාවක් වෙන්නේ. එනිසා ඔයගොල්ලෝ ගැන කතා පහක විශ්වාසයක් නැහැ. දරුවෝ ගැන පොඩ්ඩක් කල්පනා කරලා අනේ උන්ට හරි පාර පෙන්නලා දෙන්න. ඔයගොල්ලෝ මුණ දිහා බලලා කියතයි සෝරි කියලා. මොන්නම තාලෙකට අර මොකාද මොකාද බදාගත්තා වගේ මේ දුක නැති කරන්න හදනවා මිසක්කා. මේ දුක පැමිණි දුක් පැංගයි කියලා බාරගනිකෝ පොඩි උන්ගේ කිසිම ප්‍රශ්නයක් නෑ බාරගන්න. කැන්සර් හැදිලා අවුරුදු 13 14 ළමයෙකුට ඇඳේ නැගිට ගන්න බෑ. වෝකින් මෙඩිටේෂන් වීඩියෝ එක විතරයි පෙන්වන්න සිටින් මෙඩිටේෂන් උත් වෙනවා. ඒකල කීත හැක කොහොම ඉන්නකොට නිදාගෙන ඉඳගෙන තේරෙනවා. ඔව්. මොන චිත්තක්ෂණ කීයක් එහෙම නිදාගෙන ඉන්න බව දැනගෙන ඉන්න පුළුවන්. ඒක ඊනාවෙන්න පටන්. මේ තව දවස් දෙක තුනකින් මැරෙන්න ඉන්නේ කැන්සර් patientලා. ඕගොල්ලන්ට තමයි අමාරු. මුට්ටා කැන්සර්නේ. අනේ ගොල්ලෝ නම් බ්‍රේන් කැන්සර් එකක් ගෙන්න ගන්න පුළුවන් නම් ෆාස්ට් ග්‍රෝවින් ටියුමර් එකක් තියෙනවා කියලා බ්‍රේන් එකේ අන්න එදා ඉඳලා අනේ යෝගා කොහෙද අප්පා කරන්නේ කොහෙද භාවනා කරන්නේ හොලිස්ටික් ෆුඩ් කොහෙද තියෙන්නේ හුස්ම ගන්න හුලං වාතය හුලං හුලං හුලං හුලං තියෙන තැන කොහෙද කියලා දුවන මේ සුනාමියට ලංකාවේ 55000 කට මැරුණා එදා ඉඳලා නිස්සාරණේ හවුස්ෆුල් පිරිලා හැම වෙලාවෙම පිරිලා. මට අර ස්වාමියා කෙන්න ගන්න බැරි කම තියෙන තව තවත් බාහන මැදත්තනක් හදන්න පුළුවන්. තව ස්වාමියක් ආවා. පොඩි උ මේක පිළිගන්න රඟ දෙමාපියෝ හිතන්නේ ගුරුවරු හිතන්නේ පොඩි එකා වෙන ඕන දුකකට පිළිගන්න කැමති. ඒ පොඩි එකෙක් ඉඳලා තමයි අපි මේ නරක වෙලා ඉන්නේ. එහෙම ඉඳලා තමයි නරක වෙලා ඉන්නේ. බුදුදහම කියන ආපහු යන්න පුළුවන්. අර පොඩි එකා ඉන්න තැන. කිසිම බාධාවක් නැහැ. අපි ඔලොමලකම විතරයි තියෙන්නේ. මාන්නකාරකම් විතරයි තියෙන්නේ නැවතත් beginners mind එක අරගන්න. ඒකට friction එක කියන එක life means friction. ආයෙ වෙන කතාවක් නැහැ. මේ ලෝකේ දුක්ඛේ ලෝකෝ පතිච්චිතෝ. බුදුන්සේ සුද්ධ කියවනක් කියලා තියෙනවා. ලෝකේ පිළිලා තියෙන දුකේ ලෝකෙට කැමති නම් දුක කැමති වෙනවා. ඒක අඩු කරගන්න ක්‍රමය තමයි ලෝකේ අමතක කරලා කයට ගනි. ඒ දුක. ඔබ දන්නව ඇයි ගන්න කියලා මහා දුක්කඳ වෙනකොට මේක සාපේක්ෂ තපක් ප්‍රමෝදය අපි තින් නැතර නෝබයි කාමර ගිහිල්ලා ඉවෙන කවුරු හරි අත උස්සනවා ඉවර කරන්න ඉස්සර නැත්නම් අපි මේ දේ සමාප්ත කරනවා දැන් එපමණ අපි මෙලකින් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් බුදු කමඨාන් බුදු කිරීම සමාප්ත කරන සම්බන්ධ විකේ සීල දනාරම තේරුවන් සාරණයි.